තංච අඤ්ඤමඤ්ඤං වචී සමාචාරං තීති කරුකටේතු ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මේ ਸਰවචන් වහන්සේ විසින් මේ ඉදිරිපත් කරන්න දීච්ච සේවිතබ්බා සේවිතබ්බ සූත්‍රය එහෙම නැත්නම් අපි කල යුතු නොකල යුතු සේවනය කළ යුතු සේවනය නොකළ යුතු කියන මේ දෙක වෙන් කරගෙන සේවනය කළ යුත්තේ සේවනය කිරීමෙන් සහ සේවනය නොකළ යුත්තේ සේවනය නොකිරීමෙන් ප්‍රහාණය කිරීමෙන් අපේ ජීවිතයට සුභසිද්ධියක් ළඟා කර ගැනීම පිළිබඳ පාඩම ඉගෙන ගනිමින් හිටියේ. ඒක ඇත්තටම සරුවචන් වහන්සේ හිතාමතාම ඒ සිවණක් පිළිසර දේශනා කරන ලද්දක්. ඒ අනුව සර්වචන්නාංශේ තමන් වහන්සේගේ සර්වඥතා ඥාණයට අනුව මේ ලෝකේ යුතුය අයුතු කියලා දෙයක් හරි වැරදි කියලා දෙකක් හොඳ නරක කියලා දෙකක් සාධාරණ අසාධාරණ කියලා දෙකක් සේවනයේ කළ යුතු සේවනයේ නොකළ යුතු කියන පැති දෙකක් තියෙනවා. අන්නේ දෙක තේරුම් ගත්ත කෙනා ලෝකෙත් එක ගැටෙන්නේ නැතුව ඒ දෙක තියෙද්දිම Tamanට යහ මාර්ගය තෝරගන්න නිවැරදි මාර්ගය තෝරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒකට අපි මේ සදාචාරය කියලා කියන්නේ. ඒ වගේම සભ્યත්වය කියලාත් කියනවා. සමාජ ධර්ම කියලාත් කියනවා. සමාචාර කියලාත් කියනවා. ඉතින් මෙතන සරුවචනාංශයේ මේ සූත්‍රය ආරම්භ කරන්නේ අන්නේම සමාචාර මට්ටමකින් තමන් වහන්සේගේ ඥානීයට වැටහෙන සේවනය කළ යුතු සහ සේවනය නොකළ යුතු කියන මේ මාතෘකාව අනුමාතෘකා රාශියක් දිගේ විග්‍රහ කරමින් විග්‍රහ කරමින් පෙන්නනවා ඒක අපේ ජීවිතයට සම්බන්ධ වෙන හැටි දකින්න. ඒක පළවෙනි වශයෙන් පෙන්නන්නේ මේ අපින් කයෙන් කරන ක්‍රියා කාය සමාචාර කියලා කියනවා. නැත්නම් ආචාර ධර්මයේ සමාජ ධර්ම කළ යුතු වගේක් තියෙනවා කළ නොයුතු වගේක් තියෙනවා. ඒ දෙක අතර වෙනසක් තියෙන දකින දේ තමයි ශිෂ්ටාචාරය කියන්නේ. ඒ දේ දකින් නැති ඒව නැත චාරයක් නැතුව වැඩ කරන්නේ නැත්නම් අපි තිරිසන් කියලා කියනවා. මිලේච්චයි කියලා කියනවා. වැද්දෝ කියලා කියනවා. සමාචාරයක් තියෙන කෙනා තමයි ශිෂ්ටයි කියලා කියන්නේ. ඉතියේ ශිෂ්ට විය හැකි ආකාර මේ සූත්‍රයේ ආරම්භයේදී පෙන්න පළවෙනි එක තමයි කාය සමාචාර කයින් කළ යුතු හැසිරීම් කළ යුතු සහ නොකළ යුතු දේවල් ඊට පස්සේ අපි එකට වෙලා ගත්ත අයියේ යම් ප්‍රමාණයකට නැත්තම් මාතෘකා හඳුනා දීම වශයෙන් අද ඒ හදාගත්ත පදනම මත වචී සමාචාර නැත්තම් වචනයෙන් කෙරෙන හැසිරීම් නැත්නම් වචනයෙන් කරන ආචාර ධර්ම සම්බන්ධවයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ තියෙනවා සේවනය කළ යුතු සහ සේවනය නොකළ යුතු කියලා දෙපැත්තක්. ඉතින් මේ දෙක අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ හොඳ නරක කියලා. ඉතින් යම් කිසි කෙනෙක් මේ හොඳ නරක දෙක තේරුම් අරගෙන නරක අතහැරලා හොඳට ගියා නම් අපි ඒක යාට හොඳ මිනිස්සෙක් කියලා කියනවා. නෑදිච්ච gedara හැදිච්ච මිනිහයි කියලා කියනවා. ඉතින් ඇත්තටම මේ සරුවච්චන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ ওই ටික කියලා දෙන්න නෙවෙයි. සරුවච්චන්සේ පහළ වෙන්නේ ඉන් එහාට ගිය ධර්මයක් දේශනා කරන්න. නමුත් ඒ සරුවච්චන්හන්සේගේ උගන්වීම් ක්‍රමේ තමයි හැමදාම බිඳුවෙන් පටන් ගන්න. ඉතාලම සරල දෙයින් පටන් අරගෙන මොකද ඒක කාටත් තේරෙනවනේ කාටත් අදාළයිනේ. ඊට පස්සේ එතන ඉඳලා දිගින් දිගට දිගින් දිගට ඒ ඇති කරගත්ත රේඛාව දිගේ තේමාව දිගේ දිගින් දිගට යන එක තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා <clears throat> හොඳ නරක දෙක වෙන්කොට දැන ගැනීම සඳහා කරන පළමිනිම විදිහේ ඉඟියක් තමයි මේකේ පෙන්වන්නේ කළ යුතු කායික ක්‍රියා සහ කළ නොයුතු කායික ක්‍රියා. කළ යුතු වාචසික ක්‍රියා සහ කළ නොයුතු වාචසික ක්‍රියා. හොඳට සූත්‍රය නැත්නම් සූත්‍ර පිටකේ විස්තර කරලා බලනකොට පේනවා සරුවච්චන් වහන්සේ මේ දේ ආරම්භයට විස්තර කළ දුන්නට මේ දේ මේ වෙනකොටත් තෝරාගෙන එහි යම් ප්‍රමාණයක් දක්ෂකම් ඇති අයට ඉදිරි මාර්ග පෙන්වා දීම තමයි ගොඩක් වෙලාට සූත්‍ර පිටකෙන් කරලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් සේවිතබ්බා සේවිතබ්බ දෙකෙන් සේවනය කළ යුතු සහ සේවනය නොකළ යුතු මේ දෙකෙන් සේවනය කළ යුත්ත හොඳයි කරන්න ඕනේ. මම කරමි කියන අදිෂ්ඨානය ගත් එක්කනට හොඳ නරක දෙකෙන් නරක අතහැරලා හොඳ ගත්ත කෙනයි කියලා කියනවා. ඊට පස්සේ අදී වැඩි දියුණුව තමයි හොඳ කරන කෙනාට වඩා හොඳක් පෙන්වන එක. ඊට පස්සේ ඒ වඩා හොඳ දේ ටික කාලයක් ගියාම හොඳක් බවට පත් වෙනවා. ඊට පස්සේ ආයෙත් ඊට වඩා වඩා හොඳක් පෙන්වනවා. ඊට පස්සේ දිගින් දිගටම දිගින් දිගටම හොඳට වඩා හොඳ පෙන්නමින් ඉදිරියට ගෙනියනවා පුදුමාකාර ගැඹුරකට. අන්න ඒ හොඳ සහ වඩා හොඳ දෙක තේරුම් බේරුම් කරගැනීමේ අයන්න වගේ තමයි ඉස්සලා හොඳ නරක දෙක වෙන් කර ගන්න ඕන. වෙන් කරගත්තට පස්සේ අපි මාත්‍රකාවට බැසගත්තා වෙනවා. නැත්තම් ඒ ශේෂ්ත්‍රයේ සමාජිකත්වයේ ගත්තා වෙනවා. ඒ ශේෂ්ත්‍රයේ සමාජිකාව ගත්තේ නැති තාමත් අසේවිතබ්බ එහෙම නැත්නම් නොකල යුතු දේ කරන. සේවනයේ නොකල යුතු දේ සේවනය කරන කෙනෙක් ඉන්නවනම් ඊකට සරුවඥාන්සේ නීති පද්ධති හදන්න යන්නෙත් නැහැ, චෝදනා කරන්න යන්නෙත් නැහැ, නඩු කියන්න යන්නෙත් නැහැ, දඬුවම් කරන්න යන්නෙත් නැහැ. ඒ මොකද ඒ කෙනාට ඒ කැමති නම් ඒ දේ කරගත්තර කමක් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් සරුවඥාන්සට හුඟක් දෙනවා නම් එහෙම නැත්නම් ඒ මහා කරුණාවට යටත් වෙනවනම් ඒ කෙනාට බුදුජානනාංශය මේක පෙන්වුවාට පස්සේ මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියලා ඒ පුද්ගලයාගේ නැත්නම් ਸਰවඥාන්සේගේ බණහනේ ශ්‍රාවකයාගෙන් ඒක අනුමත නොවුනොත් ඒ ਸਰවඥාන විශේෂයට වැටෙන්නේ නැහැ. එයාට අනුමත කරන්නේ නැතුව දිගටම සේවනයේ නොකළ යුතු දේවල් සේවනය කරගෙන ඉන්න පුළුවන්. ඒ අය පිළිබඳව කරදර නොවීම තමයි ਸਰවඥාන්සේගේ මනසේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. යම් විදියකට බුදුසජාණන්සේ පෙන්ලා දුන්නාට පස්සේ මේක සේවනය කළ යුතුයි නැත්නම් ඇසුරු කළ යුතුයි මේක ඇසුරු නොකළ යුතුයි කියලා ඒකට අහුම්කම් දුන්න වෙලාව ඉඳලා සරුවචනසේ වගේ කියනවා ඊට පස්සේ ඒක සරුවචන විශේෂයකට වැටෙනවා සරුවචනාන්ති ඊට පස්සේ එතන ඉඳලා එන්නේ එන්නේ ක්‍රමසාවිදි සකස් කරමින් මේ පුද්ගලයාට වඩා සියුම් උපක්‍රම රාශියක් ඉනල්ලා පෙන්නනවා ඒක නිසා අපි බෞද්ධ දබයෝ අබෞද්ධද බුදුරජාණන් අනුගමනය කරනවද නැද්ද කියලා කියන්නේ ඒ බුදුහාමුදුරුවෝ පෙන්නන මේ උපමාන දිගේ සේවනයේ කළ යුතු ටික බාරගත්තට පස්සේ තමයි අපිට ඒකේ සමාජිකත්වය ලැබෙන්නේ. ඊට පස්සේ ඉතින් දිගින් දිගටම වඩා හොඳක් දිගේ ඉදිරියට යන එකයි තියෙන්නේ. ඉතින් මේ වචී සමාචාර කියනකොට ඊ අපි කාය සමාචාර ගැන කතා කරනකොට සතුම් මැරීම හොරකම් කිරීම සහ කාමීත්‍යාචාරය වචී දුස්චරිත වශයෙන් පෙන්නලා ඒවා සේවනයේ නොකළ යුතු දේවල් වශයෙන්ොත් ඒ සතුම් මැරීමෙන් වැළසී සිටීම විරමණය, පටිවිරමණය, පටිවිරතිය හොරකම් කිරීමෙන් විරමණය සහ පටිවිරතිය නොකර සිටීම සහ නොකිරීමට සමාදන් වීම කාමීත්‍යචාරේ පටිවිරතිය සහ විරමණය ඒකේ සේවනය කළ යුතු පැත්ත විදිහට පෙන්වනවා. සේවනයේ නොකළ යුතු පැත්ත තමයි සතුන් මරමින් හොරකම් කරමින් කාමීත්‍යචාරයෙන් ගත කරන එක. ඒ වගේම වචී සමාචාර ගැන කතා කරනකොට අපි සාමාන්‍යයෙන් දන්න බොරු කේලම හිස් වචන පරස වචන කියලා මේක හතරකට කැඩෙනවා. මේ හතරකට කැඩනකොට ඒ මේ මේ ආකාරයට කතා කරොත් මේක බොරුවක් වෙනවා. වෙච්චි නැති දෙයක්, ඇත්ත නොවන දෙයක්, අතිශෝක්තියක් ආදි වශයෙන් වෙනකොට එතන බොරුවක් සිද්ධ වෙනවා. එමු නැත්නම් මුසාවකට ලක් වෙනවා. අන්න ඒ බව යම් කෙනෙක් දැන හෝ නොදැන නැවත නැවතත් ඒ යෙදෙනවනම් ඒක නා නොකල යුත්තක් කරන කෙනෙක් බාටපත් වෙනවා. ඒ වෙනුවට යම් කිසි කෙනෙක් ඇත්ත සිද්ධියක් වෙච්ච සිද්ධියක් වෙච්ච හැටියට වාර්තා කරනවා නම් ඒක කියන්න පුළුවන් එයා අසීවිතබ්බ දෙයක් කරන කෙනෙක් නොකල යුත්තක් කරන කෙනෙක් නෙවෙයි. එයා ඇත්ත ඇත්ත හැටියට කතා කරනවා. ඊට පස්සේ කේලමක තියෙන බෙදෙන ගතිය Tamanට ලැබෙන තොරතුරින් දෙපිටසක් බෙදලා ගන්න. Taman දෙගොල්ලම එක හොඳයි. අර දෙගොල්ල රණ්ඩු කරනවා. ඉතින් ඒක තමයි අද දේශපාලනේ තනිකරම කරන්නේ. ඒකේ තමයි මේ ජනමාදී 100%ක්ම කරන්නේ ඒකේ. ඒ නිසා අද විතර බොරු කියන යුගයක් ප්‍රසිද්ධිය විල්ලැජ්ජ නැතුව බොරු කියන යුගයක් මානව ඉතිහාසෙම තිබුණේ නැහැ. විල්ලැජ්ජාව කියන එක ප්‍රධාන ජනමාධ්‍ය වල ඉඳලා පුංචි තැන දක්වා අද නිකන් විනෝදාංශයට වගේ කරනවා. ඉතින් ඒ නිසා අපි වැඩියෙන් වැඩියෙන් ජනමාධ්‍ය දිගේ ඉදිරියට යන්න යන්න IT ටෙක්නොලොජි දිගේ ඉදිරියට යන්න යන්න අපි තාමත්ම අනතුරුදායක තත්ත්වයටපත් වෙන්නේ. මොකද සත්‍යයට ජනමාධ්‍ය ඕනේ නැහැ. සත්‍ය ප්‍රකාශ කරන කිසිම ජනමාධ්‍යයක් ඕන සරුවචනසේ ඉන්න කාලේ මොනවත් තිබුණේ නැහැ. ඉදිරියට ආපු කෙනාට මෙහෙමයි කිව්වා කියන දේ අහගත්ත ඉවරයි. ජනමාධ්‍ය ඕන කරන්න බොරු කියන්නේ විතරමයි. ඒක මම දන්නේ. මේ ගණිත ක්‍රම වල ඊටාම සියුම් ගණිත ඕන කරලා තියෙන ලොකු බොරුවක් කියන්නේ විතරයි. අපි දන්නේ එකතු කිරීම බෙදීම අඩු කිරීම වැඩි කිරීමට ඕන දෙයකින් වැඩි ෂේප් කර ගන්න පුළුවන්. ඉකොනොමෙට්‍රික්ස් ස්ටැටිස්ටික්ස් ගියානම් පචේමයි. කරලානේ සමන්දායි. පචේ ගිහිල්ලා මේ 101.0 බින්දුව බින්දුව බින්දුව කොප්පු කරන්න බෙන්නවා 199ක් පැත්තක දාලා. ඒ වාගේම තමයි අද තියෙන ජනමාධ්‍ය තු ඉතාම සියුම් තොරතුරු අවශ්‍ය නැහැ. ඒ වගේ තියෙන්නේ මොකද්ද වෙන න්‍යාය පත්‍රයක්. යෙදලා ඉන්න කට්ටිය දන්නේ මොකද ඒගොල්ලන්ට හම්බෙන්නේ ඩොලර් වලින් නැත්නම් සල්ලි වලින් නිසා ඒගොල්ලෝ කටයුතු කරගෙන යනවා. ඒක නිසා මේ බෙදීම split and rule එහෙම නැත්නම් මේ දෙකට බෙදලා ආණ්ඩු කරන ක්‍රමයේනේ සුද්දාපට දීපු හුනියම ඒක තමයි දිගටම යන්නේ. ඉතින් ඒක මම මේ නිදර්ශනයක් වශයෙන් ගෙන්නන්නේ උද්දත් එක දරා නිසා නෙවෙයි. මේ විඥානේ ඔච්චර තමයි කරන්නේ. විඥානේ ජනමාධ්‍ය අතින් ඉහළම තාක්ෂණයක් තියෙන කෙනෙක්. එයා මේ ඕනම දෙයක් දෙකට බෙදනවා. දෙකට බෙදලා දෙක ගැටනවා. ගැටීම හරහා විඥානයේ ඒකේ අධිකරණ ශක්තියක් ගන්නවා. විධායක බලතලයක් ගන්නවා. දෙගොල්ල ගැටෙන තාක්කල් විඥානේ දිනනවා. ඕකමයි අද කෙරෙන මේ පළවෙනි පන්තිය රටවල් වල කරන වැඩේ. අපි තුන්වෙනි පන්තියේ රාජ්‍ය නායකයොත් ඔච්චරම තමයි අනුගමනය කරන්නේ. ඉතින් ඒ නිසා කාට හරි දැනගන්න ඕන නම් මෙතන මේ කේලමක තියෙන වටිනාකම රාජ්‍ය තන්ත්‍රය සඳහා අත්‍යවශ්‍යයි. ඒක නැත්තම් මේ අපිත් එක පවත්වන සාමාන්‍ය ගණුදින වලට බොහොම ලස්සනට පුළුවන් අපට ඒකේ එළමක තියෙන දරුණුකම තේරුම් ගන්න එක පැත්තකට දාලා මේ ගැටුමක් ඇති නොවන විදිහට සාමයේ පිණිස ඇති වෙන කතාවක් ඒක බුදුරජාණන්සේක වචන කියන වග්ගාරාමෝ වග්ගරතෝ වග්ගවන්නෝ වග්ගාරාමෝ වග්ගරතෝ වග්ගවාදී වග්ගවන්නෝ කියලා කියන්නේ කොටස් කරන අය. දකින් දෙන්නේක් දැක්කොත් එකට ඉන්නවා කැමති නැහැ. කව එක පවුලක දෙන්නේ ගෑණි මිනිහා නම් හිටියත් හරිය කැමති නෑ ඒකට කියලාමක් කියනවා. ඊගාට අවග්ගවාදී අවග්ග වන්න අවග්ග රත කියලා කියන්නේ ඔක්කොමලා සමගිවීම සඳහා කතා කරනවා. ඇත්තටම කියනවා නම් සමගිවීම සඳහා කතා නොකරන එකයි හොඳ වැඩි. ඒක සමග වෙනවා. නමුත් මේ තියෙන ක්‍රමයේ හැටියට බලනකොට ਸਰවඥාන්සේ දා කොච්චර තේරුම් ගන්නට ඇද්ද මේ ජනමාධ්‍ය මෙච්චර දියුණු වෙන්නත් ඉස්සර මේ මිනිස්සු විතරයි කතා කරන සත්තු ජාතිකට ලෝකේ ඉන්නේ. ඒ මිනිස්සු විතරමයි ආතතියක් බුද්ධ විදිනේ. අනික් සත්තුන්ටත් ඇති උන් කියන්නේ නැතුවද මන් දන්නේ. කිසි නමුත් කිසිම පිස්සන් කොටුවකට සතෙක් දාපු කතාවක් කිසිම සයිකියාට්‍රික් කෙනෙක් හම්බෙච්චි සතෙක් මං ගැන අහලත් නැහැ. මේ ඔක්කොම තියෙන කතා කරන මනුස්සයර විතරයි. මේ කතාව දියුණු වෙන්න දියුණු වෙන්න ඔය ආත්‍ත්‍ය ගතිය වැඩි වෙනවා. ඒ වගේම බොරු කියන ගතිය, වංචක ගතිය වැඩි වෙනවා. ඉතින් ඊට සාපේක්ෂව පුළුවන් කතා නොකර සීම ගන්න. නමුත් මේ සූත්‍රය කියවනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තොරතුරක් දෙනවා සම්පූර්ණ වර්ගවාදී කේලම් කතා වෙනුවට එයාට සමගිවාදී කතාවක් කරන්න පුළුවන්. දකින්න ඕනම කෙනෙක් ඒකට සමගි වීම සඳහා කතා කරන්න පුළුවන්. ඒකත් ඒකේ තියෙන වෙහෙස කරගතිය කොච්චරද කියනවා ඒකත් කතා නොකර ඉන්නේ කොහොඳයි කියලා හිතෙනවා. එතකොට ඊටත් වැඩිය හොඳ ගැඹුරු තත්ත්වයක් තමයි මේක දිහා දැකලා අපිට කරන්න පුළුවන් වෙන කතා කරුවොත් මේක තවත් අවුල් වෙන එකයි. දේශ බලාගෙන ඉන්න එක. එතකොට ඒක උගාවක්ම නිශ්ශබ්දතාවයට මුනි තත්වෙට පත් වෙන දෙයක්. නමුත් ආරිපුත්තු සාංශය මෙතන උත්සාහ කළා තියෙනවා. බොරු කියන වෙනුවට වෙච්ච දේ ඇත්ත දේ අතිශෝක්තියකින් තොරව තේතතෝ සච්චතෝ පියතෝ මනාපතෝ වෙලාවට කියන එක වෙච්ච දෙයක් ඇත්ත හැටියට අතිශෝක්තියකට නොව කිනාට ප්‍රිය වෙලාවේ වෙලාව බලලා කතා කරනවා ඒක සර්වචනාංශේ පොදි රාජ සූත්‍රය සඳහන් කරලා තියෙනවා කේලමේදිත් අපි යම් විදියකට යම් තොරතුරක් පාවිච්චි කරනවා නම් දැනට සමග වෙන දෙන්නේ ගැටන්න අපි ඒකට කියනවා කේලම කියලා. ඒ වෙනුවට දැනට විරසක වෙලා ඉන දෙන්නේ සමගි කරන්න. එහෙම නැත්නම් ගැටීමක් ඇති නොකරන කතා කරනවා නම් අපිට කියන්න පුළුවන් ඒක කළ යුතු කතාවක් කියලා. ඒ වගේම තමයි පරුස වාචා. ඒ කියන්නේ බොහොම පරුස රළු පරලු වචන කතා කරන ගත්තාම අහගෙන ඉන්න එක්කනාගේ හිත පෑරෙනවා. අන්නිම පෑරෙන්නේ නැති වචන කතා කිරීම ප්‍රියමනාප මෛත්‍රී සහගත වචන වෙන්න පුළුවන්. ඒකේ තුන්වෙනි මට්ටමක් තියෙනවා කතා නොකර නිකන් ඉන්න. කතා නොකර ඉන්නකොට සමහරවට ඒකත් පරිසෝචනාවේ තමයි තේරෙන්නේ. නිකන් නිතර ඉනකොට කතා කරුවේ නැත්තම් ඒ තරහවට ගණන් ගන්නවා. නමුත් සර්වචනාංශිකේ තිවිච්ච ක්‍රමේ තමයි ආදිවාදීතු භගවත් තුන්හි භාවේන කියලා යම් කිසි දෙයක් ਸਰවචනංශේ පිළිගත්තා නම් කවුරු කියන වචනයක් හරි ආර්දනාවක් හරි නිස්සද්ද වීමෙන් තමයි කරන්නේ. හා එන්නම් මොකක්වත් පත් උත්තර දෙන්නේ නැහැ කතා නොකර සිටිනවා. කියන්නේ බොහෝ දෙනා හිතලා තියෙන්නේ මේ ආර්දනාව පිළිගත්තේ නැහැ කියලා. මොකද කතා නොකිරීමෙන් තමයි ඒක කරලා තියෙන්නේ. ඒ වගේ තමයි මේ පරස වාචන වල තියෙන්නේ. අද තියෙන භාෂා විලාසය ගත්තාම ඒ පරස නොවන විදියට නැත්නම් ප්‍රිය හදයංගම පෝර කමනීය වචන කතා කරනවා කියන එක අද එන්නේ එන්නේ එන්නේ අඩු වෙලා තියෙනවා. ඒ නිසා කතා කරනවා නම් ඒ වගේ ප්‍රයෝජනයක් ඇති වචනයක් වගේම මනාප ප්‍රියමනාප වචනයක් කතා කිරීම සහ වැඩමුළුවක ඉන්න කෙනෙකුට ලේසියම කරන්න පුළුවන්. අපි මෙතෙන් ආවේ එහෙම අල්ලාප සල්ලාප කතා කරන්නවක්වත් කාගවත් හිත ගන්න නෙවෙයි. ඒ නිසා කතා නොකරම ඉන්න පුළුවන් කියන එක. හැබැයි මේ සූත්‍රය මුල් කොට සිටි මේ වගේ දෙයක් කතා කරන එක ඒ සූත්‍රය පැත්තේ මාන ඉතාලම ගැඹුරක් තියෙන්නේ. කතා නොකර සිටීමක් නෙවෙයි තියෙන්නේ. කතාකරන මනාප ප්‍රියමනාප වචන කතාකරන සම්පප්පලාප කියලා අර්ථ විරහිත වචන කතා කරන එක. එහෙම නැත්නම් මේ කට තිනනට කතා කට ගන්නවට කතා කරන එකත් තියෙන දෙයක් තමයි. ඒක මේ භාවනා කරන්න යන සිංහල බෞද්ධයා තුළ තමයි මේ ලෝකේ වැඩියෙන්ම ඔය බෝ වෙන රෝඩකේ තියෙන්නේ. වෙන ඕනම කෙනෙක් කැමති සිංහල බෞද්ධයාගේ සීල වැඩවලට මේ කතා කරන එක තමයි ඉවසන්න බැරි. වචනෙන්ම කියනවා. හරි ෂෝක් වැඩ පිළිවෙල හරි හොඳයි. බොහොම බෞද්ධ ගති තියෙනවා. නමුත් නිකන් කතා කරුවේ නැත්තම් උනවා. කතා කරන්න ඕනේ. ඒක නිසා ලෝකේ කතා කරන හුඟක් වචන වැටෙන්නේ අර කියන බොරු කේලම් හිස් වචන මේ පරස වචන වලට වේ හිස් වචන වලට වැටෙන්නේ. ඉතින් ඒක අපි හිතනවා මේ ඇයි හොඳයි කියලා. අපි හිතන මේ සමාජ මට්ටම එහෙම නැත්නම් සමාජාචාරගත වෙන්න හිස් වචන හරි කතා කර කර ඉන්න ඕනේ කියලා. ඉතින් ඒක හුඟක් විකල්පයක් වශයෙන් එහෙම නැත්නම් ඒකට වෙනත් ක්‍රමයක් විදියට ගෝයන්ක භාවනා ක්‍රමයේදී කතා කිරීම 100%ක්ම නතර කරනවා. ඉතින් ඒකමත් සමහරකට විශාල කමටහනක් වෙනවා. මේ කතාන කර පැත්තකටලා ඉන්න එකම විශාල කමටහනක් වෙනවා. ඒ මොකද ඒ තරම්ම අපි ඒ කතාවට පුරුදු වෙලා ඉන්න නිසා. ඒ නිසා කයේ ක්‍රියා ක්‍රියාවලියන් අඩු කරලා නිස්සද්ද වෙනවා වගේම නැවතිල කරනවා වගේම කතාවේදී නිසද්ද භාවයේ කියන මේ කටයුතු දෙක කෙනෙක් තපස්සරෙක් බවටපත් කරන කරුණ බවටපත් වෙනවා. ඉතින් ඒ ටික කාට හරි කෙරෙන්නේ නිකම්ම නිකන් ඉපදිච්ච තපස්සෙකුට නෙවෙයි. උප්පත්තිම තපස් වෙන්නේ. ඒක නා තීරුම් ගන්න ඕනේ මේකේ සේවනයේ කළ යුතු සහ සේවනයේ නොකළ යුතු පැති. අන්න ඒක මේ සූත්‍රයේ ਸਰවචන්සේ සඳහන් කරනවා සඳහන් කරන ඌණ පුරණේට තොරතුරු දැන ගැනීම සඳහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ කායික දුස්චරිත, වචී දුස්චරිත මේක ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් කාට හරි අපි හිතමු අදගත්ත මාතෘකාව හැටියට වචී සමාචාර පිළිබඳව යම් කිසි හික්මීමක් ගන්න ඕනේ කියලා බොරු නොකියනද කේලම්බස් නොකියනද පරුසෝචන නොකියනද හිස්සචන නොකියනද ඒ කැමැත්ත පමණින් ඒක සිද්ධ කරගන්න බෑ. මොකද ඒක වචනය බින්දිනවයි කියලා කියන්නේ හිත ඇතුලෙන් ආපු විශාල ජවයක්. ඒ ජවය ගේට්වේදී නැතර කරන්න බෑ. අඩු ගානේ දැනගන්න ඕනේ ඒ විතක්ක ਵਿਚාර වේගයක් ආවොත් කතා නොකර ඉන්න බෑ. එහෙමනම් එයා දැනගන්න ඕනේ මේ කතාවට එන්නේ ඉස්සෙල්ලා විශාල පෙළ ගැස්මක් තියෙනවා. අන්නේ පෙළ ගැස්ම ඒ කියන්නේ අපි නාඩගමේ තිරේ එහා පැත්තේ විශාල සැලස්මල් රාශියක් කළ තමයි නාඩගම එලි දකින්නේ. අන්නේ එලි දකින වෙලාවේ මෙතන පිටිපස්සේ යන විශාල වැඩපිළිවෙලට අපි සාමාන්‍යයෙන් භාවනා වැඩමුළුවකදී කියන්න පුළුවන් ඒක හේතුඵල ධර්මයකට අනුව තමයි කතාව සිද්ධ වෙන්නේ. ඒ නිසා කතා නොකර සිටීම පමණක් ඒක හරියන්නේ නැහැ. කතා නොකර සිටීමට නම් ඒ සකස් වෙන හේතුපද්ධතිය දිහා දැක ගන්න ඕනේ. තිරෙන් එහා පැත්තේ තියෙන දේ දැක ගන්න ඕනේ කියන එක තමයි මේ සූත්‍රය අපි ඇතුළට ගෙනියන තැන. පිටින් අපි කතා නොකර එකට සයිලන්ට් එකක් හයි කරලා හරි කරන එක නෙවෙයි. මේ කතා කරන්න ඉස්සෙල්ලා ඒකේනා විතක්ක ਵਿਚාර වශයෙන් නගලා ඒ විතක්ක ਵਿਚාර වේගය තමයි නතර මේ එලි දක්වන්නේ. අන්නේ එලි දක්වන ප්‍රමාණය දිහා තමන්ටම දැක ගන්න පුළුවන් නම් එයාට දැනගන්න පුළුවන් අපි මේ භාවනා නොකරන සතිය නොවැඩෙන නිකන් සාමාන්‍ය මිනිස්සුන් අතර ඉන්නකොට අපි මේ කරන කතාව කාගේ රුචියට කාගේ න්‍යායපත්‍රයට මොන අර්ථයෙන් පින්ස කතා කරනවද කියලා මොනම විදිහකින්වත් ඒකට න්‍යායපත්‍රයක් දෙන්න බෑ. ඒක පරිසරයේ තියෙන විදිහට කතාව ඇදලා යනවා. නමුත් යම් වෙලාවක යා දැනගත්තොත් මම මේ කතා කරන්න ඉස්සෙල්ලා මට නැවතිල්ලේ බැලුවොත් ඒ කතාවට සකස් වෙන හැටි විතක්ක ਵਿਚාර නගින හැටි දැක ගන්න පුළුවන් දැක්ගත යුතුයි කියලා ඒකේ කෙනාගේ ආත්ම වගකීමක් වෙනවා මගෙන් මේ පිට වෙන වචන මොන විදිහේ සකස් වීමකින්ද එන්නේ කියලා. ඒක නිසා ඒ අම්බලට්ටික රාහුල වාද සූත්‍රයේදී ਸਰවචනන් සඳහන් කරනවා කායෙන් ක්‍රියාවක් කරන්න ඉස්සෙල්ලා ඒ ගැන කල්පනා කරලා බලලා කරන්න පොඩ්ඩක් නැවතිල බලන්න කියලා. වචනෙන් වචනි වචී සමාචාරයක් වචනයක් බින්දින් ඉස්සර වෙලා ඒ කරන්න හදන දේ පිළිබඳව නම් පණින්න පෙර සිතා බලන වගේ හිතල වචනයක් කතා කරන්න කියලා මොකද කියවුනොත් වචනේ අලියෝ 20ක් දාලවත් අදින්න බෑ. අමාල්ටික වචනෙන් ඔය රාජ්‍ය නායකත්වයේ ගහලා යනවා. ඒ හරියට ඒ වෙලාවේ නැත්තම් උසාවියේදී එක වචනයක් කියවුනොත් නඩු අනිත් පැත්තට යනවා. අපි කියන්නේ ඒකෙන් කියන්න බෑ ඒ වචනේ නොකිය ඇඳලා නඩුවෙන් දිනවා කියන එක නෙවෙයි තියෙන්නේ. නමුත් කිව්වට පස්සේ පසර ගන්න බෑ. ඒක නිසා ඒ ඒ වාගේ තීර්ණාත්මක දෙයක විතර නෙමෙයි සාමාන්‍ය වචනේදී නමුත් ප්‍රතිවීක්ෂණය කරලා ප්‍රතිවීක්ෂණය කරලා මේක කතා කරන්න ඕනයි කියලා දැනගන්න නම් එහෙම නැත්නම් මේ කළ යුතු කතා නොකළ යුතු කතා පිළිබඳව යම් පරිචයක් යම් වශී භාවයක් යම් සිද්ධි කරගන්න අවශ්‍ය නම් ඒ කරන්න හදන වචන පිළිබඳව ප්‍රතිවීක්ෂණයක් කරන්න කියන එක තමයි සාරිපුත්ත මේ සර්වජන් වහන්සේ පුංචි රාහුල් හාමුදුරන් කතා කරන්නේ. මොකද මේ පොඩි ළමයි අතර බොරු කියනවා කියන එක සාමාන්‍ය දෙයක්. නමුත් සර්වඥන්සේ පෙන්නලා දෙනවා. ඒ කට කහනකට බොරු කිව්වට ඒක නිකන් යන්නේ නැහැ. ඒකේ බරක් ඇබරක් තියෙනවා. ඒ නිසා කතා කරන්න ඉස්සලා මොකද්ද මේ කොහොමද මේ වෙන්නේ? කොහොමද මේ එළියට එන්නේ කියන එක බලන්න කියලා. එතෙන්දී තාම ගැඹුරු තැනකට යන්නේ. අපි මේ කතා කරන දේ එලි දකින්නේ විශාල ජවයක් අනුව විශාල පෙළ ගැස්මක් අනුව. ඉතින් ඒක භාවනාවේදී බොහෝමත්ම සියුම පාවිච්චි කරනවා. මේ ධානාංගයක් විදියට මේ විතක්ක ਵਿਚාර කියන චෛසික දෙකේ අපිට අඟට ඇස් දෙක අරගෙන ජීවත් වෙන කන් දෙක අරගෙන ජීවත් වෙන නාසයේ දීවකය අරගෙන ජීවත් වෙන මිනිස්සෙකුට මේ පංචවෝකාර භවයේ ජීවත් වෙන මිනිස්සෙකුට ඇහැට රූපේන වෙලාවෙම කනට සද්දත් ඇහෙනවා. නාසයට ගඳක් දැනෙනවා, දිවට රසක් දැනෙනවා. කයට පහසක් දැනෙනවා. එතකොට මේ හය මේ දොරවල් පහට එන මේ බාහිර ආරම්මන වලින් කොයි එකද තෝරන්නේ කියන එක ඕන්නම් තව උකට දාන්න පුළුවන් හිතයි ධර්මතායි කියලා. ඔය ආයතන 6ම ඇරලා තියෙන්නේ. ආයතන 6ම ගණිතෙට සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට විඥාණයට ගන්න පුළුවන් එකයි. ඒකට මේ 6න් කොයි එකද තෝරන්නේ කියන එකට අපි කියනවා කොයි එකටද මානසිකාරය යෙදෙන්නේ කියලා. මානසිකාරයේ තියෙන එක විතරයි ඇතුළට එන්නේ. එක්කෙනෙක් ඇතුළට එන දොර අරිනකොට පත් වෙනකොට දොර වැහෙනවා. ඉතින් අර ඇතුළට එන එක කොච්චර මනබඳිනවද කියලා කිව්වොත් නැත්නම් ඒකට අපි කොච්චර බැඳෙනවද කිව්වොත් මේ එකක් ඇතුල් කර ගැනීම නිසා පහක් වැහෙන බවට අපි මුලා වෙනවා. ඒක නිසා විතක් ගැන කතා කරනකොට මානසිකාර්චයිසිකෙන් කරන කෘත්‍ය තමයි ගොඩක් වෙලාට විතක්යෙන් කරන්නේ. අරමුණු රාශියක් ආවට පස්සේ ඇතුළට එන එකනට ටිකට් එක දෙනවා. සුපක් තියෙනවා, සද්දක් තියෙනවා, ගඳක් තියෙනවා, රසක් තියෙනවා, පහසක් තියෙනවා, හිතවිලිත් තියෙනවා. මේ වෙලාවේ ගෙටක වැද්දාගන්නේ රූපයක්ද, සද්දයක්ද, ගන්ධයක්ද, රසයක්ද කියලා කියන එකට අපි කියනවා ඒ අරමුණු රාශියක් තියේදී රූපෙට විතක්කේ වේදුණයි කියලා. රූපෙට හිත නැංගුවයි කියලා. ඉතින් මේ වගේ දී ඇති ඕනම වෙලාවක මේකේ channel 6ක් තියෙනවා. එක channel එකක් ඇටුවොත් අනිත් channel සැරෙන්නේ කියන කතාව දන්නවනම් මෙතන එකෙක් නැති බව තේරෙයි. අපි කියන එකෙක්. එහෙම නැත්නම් ඇත්තෙක් නෑ මෙතන. ద్వාර හයක් තියෙනවා. ඒ ద్వාර හයක් කියලා දන්නේ එකම මේ ඒකකයේ පිළිබඳ තියෙන අදහස පොඩ්ඩක් දෙදරුම් කරනවා. ඊට වෙදී තව දුරටත් මේක භයානක වෙනවා. ద్వාර හතර රණ්ඩුවක් තියෙනවා කියලා දකිනකොට. එහෙන් රූප බලන්න තියෙන දැඩි ආශාව කන බීරි කරන සුළුයි. නාසයට දිවට කයට ඉඩක් නොදෙන සුළුයි රූප පුළුවන් තරම් උත්සාහ කරනවා ඇහැ පුළුවන් තරම් උත්සාහ කරනවා විඥානීය අවධානය යොමු කරගෙන චක්කු විඥානය පාටපත් කරගන්න අපි ඇස් අරගෙන ජීවත් වෙන වෙලාවේ වැඩියෙන්ම කෙලෙස් එකතු වෙන්නේ ගනුදෙනු සිද්ධ වෙන්නේ චක්කුද්්වාරේ ඒ නිසා පේනවා මේ මමයා කියන එක මේ වගේ නාලිකා 6කින් හැදිලා තිබුණාට ඒ නාලිකා 6වත් සුභසිද්ධිය පිණිස යෙදිලා නැහැ. ඒ 6 දෙනත් එකිනෙකා කුලල් කාගෙන මේ ජීවත් මේ අයිතිකාරය කියන එක ඒක දන්නේ නැහැ. එයා ඒ නිසා දිනන එකනාගේ ඉතිහාසය තමයි ලියවෙන්නේ. මේ රණ්ඩුවේ දිනන මනුස්සයාගේ ඉතිහාසය ලියවෙනවා. ඒකත් දුවන්නේ රසස්වාදේ සඳහා ප්ලෙෂර් ප්‍රින්සිපල් එකේ දුවන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අර වචී සමාචාර වගේ දෙයකට ගන්න ඉස්සලා කියනවා තමන්ට එන අරමුණු වලින් කොයි එකද තෝරන්නේ කියන එක හුදු ਸਰබලධාරි දෙවියන් වහන්සේගේ තීන්දුවක්ද නැත්නම් හුදු පූර්ව නිගමනයක්ද නැත්නම් හුදු තමන්ගේම ස්වච්ඡන්ද භාවයේද එහෙම නැත්නම් ආ හේතු අප්‍රත්‍යයෙන් ඔය පොට්ට chance එකට වදින එකක්ද ඒ එකටවත් ඉඳ තියන්නේ ඒ ටීප හැම එකටම වෙන වෙන ආගම් තියෙනවා ਸਰවඥාන්සේ සඳහන් කළා කියනවා මේ අරමුණු රාශියක් තියෙනකොට කන ජීවනාශය කයමන කියලා ආයතන රාශියක් තියෙනවා හයක් තියෙනවා අරමුණු රාශියක් තියෙනවා දැන් රූපත් ගත්තාම රූපෙත් වර්ණ සහ සටහන් කියලා වෙනම අංශ දෙකකට කැඩෙනවා සද්දවලත් ඒ වගේ විවිධ රස විවිධ සද්ද જાති තියෙනවා. මේ ඔක්කොම අතර තියෙන හටනේදී කොයි එකද තෝරන්නේ කියන එකට මේ විතක්කයත් චේතනාවත් මානසිකාරයත් කියන මේ චෛසික තුන වගකීම ගන්නවා. විශාල රාශියක් තියෙන වෙලාවේදී කොයි එකකටද තැන දෙන්නේ කියලා බලන්න. චේතනාව සමහර විටක කර්ම ශක්තිය වල හැටියට සමහරු තමන් පිට එන අරමුණු කල්ැතුව මම මේක මගේ ප්‍රිය භාවය මේක මනාප භාවය මේක මගේ පෞරුෂත්වය කියලා චේතනාව ඉස්සර වුණාට පස්සේ ආ දන්නෙත් නැහැ කොහොමද මේ අනිත්‍යව තලාගෙන මේ එකක් එළියට එන්නේ කියලා මොකද යාගේ මේක පෞරුෂත්ව ලක්ෂණයක් ඒක කර්ම ශක්තියක් ඉතින් උනාට පස්සේ මට මෙහෙම තෝරන්න අවස්ථාවක් තිබුණා. නමුත් මේ කර්ම වල පූර්ව නිගමන ශක්තිය නිසා මම ළඟට එනකොටම තේරිලා තියෙන්නේ කියන බවවත් සතිය නැති කෙනා දන්නේ ඒ නිසා යා හිතන්නේ මේක මම තේරුවා. එතන මට තේරිමක් නැතුව මේක කෙලින්ම ගෙටාවයි කියලා. නැත්නම් එහෙම එකක් ඇත්තේ නැහැ. ඕනම වෙලාවක මේ අරමුණු රාශියක් තියෙනවා, ద్వාර රාශියක් තියෙනවා. ඒ ඒ ద్వාරයට අරමුණු බැට දෙමින් පවතිනවා. එන් කොයි එකද ගෙට ගන්න කියන එකට චේතනාව බලපානවා. ඒක නිසා සංඥා චේතනා පස්ස වේදනා මනසිකාර විදියට හැම එකක්ම ඇවිල්ලා මේ තට්ටු කරනවා සංඥා කරනවා මම එන්නම් මම එන්නම් මට මාව ඇතුළට ගන්න කියලා. එහෙම කරනකොට ඒ සංඥානුව චේතනාව නම් ඉස්සර වෙන්නේ ඒක ඒ පුද්ගලයාට කිසියම් පරිපාලන ශක්තියක් නැහැ. ඒ චේතනානුපූර්වක ඇතුල් වෙනවා. ඒක කර්ම දෝෂ කියලා කියයි. අපි ගත්තොත් ඒකම කැම මේසයක් කොයි මම ගන්නෙ කොයි කැමද කියන එක මයිත්තක ඉන්න අනිත් එක්ක නැති තීන්දුවකුත් නැහැ කැම මේසේ අර මිනිහ අතේ තීන්දුවකුත් නැහැ මම බෙදාගන්නේ මට ඕනේ චේතනා හැටියට තමයි මේ කර්ම රෝග හැටියට තමයි ආහාර බෙදාගන්නේ ආහාර විතරයි කොයි එකක් ඒ වගේම මානසිකාරය කියලා එකක් තියෙනවා මානසිකාරය කියලා කියන්නේ අදිෂ්ඨාන කරගෙන යනවා මේ තෝගේ හම්බුනොත් මම මේක ගන්නවා කියලා අපි කියන එකට ස්වච්ඡන්ද භාවය කියලා. තව එකක් තියෙනවා විතක්කේ කියලා. විතක්කේ තමයි අර ස්වච්ඡන්දේ කෘත්‍ය කරන්නේ බලල්ලත වෙන්නේ ඒක තමයි ඒක තමයි අරමුණ තෝරගන්නේ ඉතින් කවුට හරි මේ වගේ මමත් කෙරුමක් කියලා හිතාන ඉන්න කෙනෙකුට අරමුණු රාශියක් ඉතරහදී මම නිකම්ම නිකං යටහත් පහත් වැසියෙක් විතරයි මේ චේතනාවයි මේ මානසිකාරයයි මේ මේ විතක්කයයි වැඩ කරනවා කියලා බලන්න නම් මේ තේරුම් කෘත්‍යය කොච්චරක් නැවතිල කරන්න වේද? කොච්චරක් නැවතිල කරන්න වේද? අරමුණේන රාශි රාශි අඩු කරලා එක ద్వාරයක් විතරක් කරලා ඒකෙදී තියෙන රණ්ඩුවේදී කොයි එකද තෝරන්නේ කොයි එකද අහලන්නේ දැන් බුදුරජාණන් කියන මේක ගත යුතුයි මේක අහලා යුතුයි කියලා බුදුරජාණන් ලයිස්ට් දෙනවා. හාත්පසින් මේක වෙනස් එකක් හිට වෙනවා. ඒක නිසා ආධුනික යෝගාවචරය භාවනාවට කියලා සතිය පිහිටවපු ගමන් යාට පේන්නේ මේ හිත කිසිසේත්ම විනයනයට කැමති නැහැ. ශික්ෂණයට කැමති නැහැ. මේ උදව්පකාර වෙන සුභසිද්ධිය ප්‍රතික්ෂේප කරලා වෙන මොනවාදෝ න්‍යාය පත්‍රයකට දුවනවා. ඉතින් මේ නිසාම හොඟ දෙනෙක් භවනාව අතහැලා දාලා නිකන් ඉන්නවා. මේක ඉක්මවන්න බෑ භාවනාවෙන්. මේක ඉක්මවන්න පුළුවන්න්නේ ශ්‍රද්ධාවෙන් විතරයි. මේක ඉක්මවන්න සීලයකට සීලයක් තියෙන්න ඕනේ. මේක ඉක්මවන්න දැනගන්න ඕනේ. මේ රාශි රාශි තොරතුරු පැමිණීම නරක දෙයක්වත් නෙවෙයි. ඒ දේවල් මම මටත් ඉස්සර ඉදිරියට පැනලා දේවල් තෝරනවා කියන එකත් සීරචක්ම නිවන වතන දෙයක්වත් නෙවෙයි. බුදුන්සේ මේ පද්ධතිය තියෙද්දි තමයි නිවන හොයලා දීලා තියෙන්නේ. නිසා මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නේද? මයි ළඟට එනවා තොන් ගණන් තොරතුරු. හැබැයි ඒක මොකද්ද ආරයකට තමයි ඇතුල් කරගන්නේ. කොයි කොයි එකද එන්නේ කියලා. ඒ එකක් ඇතුල් කිරීම නිසා අඩු ගානේ පහක් වෙනවා. ඒ පහ ගියා ගියාම යා කවදාකවත් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අඩු ගානේ එකක් තෝරන ගැන පහක් වහනවා කියන මට්ටමට හරි දැනගත්තොත් මේ තීරීම කියලා කියන්නේ මොනතරම් අධිරාජ්‍යවාදී වැඩපිළිවෙලක්ද? මේ වෙනුවට සුද්ධ වචනයක් හොයාගත්තා choiceless awareness කියලා. එන තොරතුරු ඔක්කොටම එන්න අරින්න එකක්වත් තෝරන්න එපා. එහෙම නැත්නම් දේශ බලාගෙන ඉන්න ප්‍රතික්‍රියා නොකර එන ඔක්කොම දිහා අපිට මේ මේ දී ඇති මොහොතේ එන විකල්ප සියල්ල දිහා බලාගෙන ඉන්නවා කියන එක අපිට තේරෙන්නේ මේ අවස්ථාවාදී අපට තේරෙන්නේ නිකන් අවස්ථා පැහැරීමක් කියලා. ඒ නිසා කවදාකවත් හිතෙන්නේ දක්ෂකමක් කියලා. අපිට හිතෙන්නේ මේ පුළුවන් තරම් මේවා පැඩි පැඩියෙන් ඇතුළට දාගන්න කොච්චර දැඟලුවත් එකයි ගන්න පුළුවන්. එක අරමුණ ඒක වෙලාවට ගන්න පුළුවන්. අන්න ඒ අරමුණ තේරන්නේ සුභ සිද්ධියටද කාමච්ඡන්දෙටද ව්‍යාපාදයටද නිජිමතටද විතක්ක උද්දච්ච කුක්කුච්ච පැත්තද නැත්නම් සැක කරන පැත්තද කියලා බැලුවොත් භාවනා නොකරන එක නම් මේ පහවත් අඳුරන්නේ මගේ හිතේ කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන කියලාවත් දන්නේ නැහැ. ඒ නිසා ඔය ළඟදී තිබුණ වැඩමුළුවකදී මම උත්සාහ කරා sannivedanaya කරන්න යම් කිසි කෙනෙක් මේ අරමුණු ගොඩ ගොඩ ඇතුළට එන එකත් ඒවත් තේරීම අනුව Taman කවුද කියලා ඊගා මොහොත විනිශ්චය කරන බව දැනගෙන යම් කිසි කෙනෙක් මේ එන අරමුණු ප්‍රමාණය අඩු කරලා වේගය අඩු කරලා ඒක විශේෂ ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණය බැලීමේ කටයුත්තකට යෑම බුදුරජාණන් වහන්සේ කියන්නේ අබිනිෂ්ක්‍මණය කියලා. මේ කාම ගුණයන්ගෙන් පොඩ්ඩකට වෙන් වෙනවා. පරිේශන මට්ටමින් වෙන් වෙනවා. කාම ගුණයන් කියලා කියන්නේ රූප ගොඩවල් ගොඩවල්, ශබ්ද ගොඩවල් ගොඩවල්, ගන්ධ ගොඩවල් ගොඩවල්, රස ගොඩවල් ගොඩවල්, අහස ගොඩවල් ගොඩවල් හිතට එන මනෝ විකාර ගොඩවල් ගොඩවල්. ඒ ಗುಣ කියලා වචන කියන්නේ ගොඩ කියන අදහසේ. ඒ ඔක්කොම තියේදී යම් කිසි කෙනෙක් මේ පරිේශන මට්ටමින් ඒකෙන් ඉවත් වෙන්න හදනවා කිව්වොත් අබිනිෂ්ක්‍මණය කරනවා කිව්වොත් එයාට තේරෙන්න පටන් ගන්නවා මේ කාම ගුණයන්ගෙන් අපි සමුගත්ත ගමන් කාම සංඥාව අපිට බැට දෙනවා. මේ කාම සංඥාවට තමයි නීවරණ කියලා කියන්නේ. කාම සංඥාවට තමයි පරිඋත්ථාන කෙලස් කියලා කියන්නේ. අපි පරිඋත්ථාන කෙලස් කියලා දැනගන්නකොට අපි කාම ගුණ ප්‍රයෝගයෙන් අබිනිෂ්ක්‍මණය හරහා කාය වේග හරහා පොඩ්ඩකට තල්ලු කරලා තියෙනවා. තල්ලු කරොබ් බවට ලැබෙන පළවෙනි ලකුණ තමයි කාම ගුණයන් ප්‍රතිස්ථාපනය කෙරුවා. දුරුවන් කරා කියන බවට ලැබෙන පළවෙනි ලකුණ තමයි අපිට නීවරණ වැටෙන්න පටන් ගන්නවා. ඉතින් කොයි වෙලාවකරි නිවන්න වැටෙහිම ලොකු ජයග්‍රහණයක්. ඒක හොඳටම පේනවා නීවරණ වැඩ කරනවා කියලා කියන්නේ කාමගුණ නැහැ. මේක යෝගාවචරය හුඟක් වෙලාට යුද්ධ කරන්නෙම නීවරණත් එක තමයි. එයා නීවරණ එනකොටම පටිතද කරගන්නවා, ගහ ගන්නවා, බැන ගන්නවා, චෝදනා කරනවා, යුද්ධ කරනවා. කොච්චර කාලයක් යයිද මේ කාම ගුණ වෙනුවට කාම ගුණ ප්‍රතිස්ථාපනය කිරීම වෙනුවට ගන්න ඊගාව අඩේ තමයි නීවරණ. ඒ නිසා නීවරණ හොඳයි කාම ගුණයන්ට වැඩිව කියලා තේරුම් ගන්න මම හිතන්නේ කොච්චර කතා කරත් පුළුවන් වෙයි කියලා. මොකද නීවරණ කෙරේ ද්වේෂයෙන් තමයි අපි කතා කරන්නේ. නමුත් ਸਰවඥාන්සිකී අනුපූර්ව වැඩපිළිවෙලේ නැත්නම් ක්‍රමයෙන් ගොරෝසු දෙයයින් කළ සියුම් දේ ගන්නවා ඊට පස්සේ ඒක අයින් කර අයින් කළ වඩා සියුම් දේ ගන්නවා කියන මේ ක්‍රමයේ හැටියට කාම ගුණයන්හි ගත කරන යෙදී ගත කරන කෙනෙක් යම් දවසක ඒ කාම ගුණයන්ගෙන් తాවකාලික වෙන් වෙච්ච ගමන් කාම ගුණයන් වෙනුවට එන මේ කාම සංඥාව ඉදිරි ගමනේ සුවසේවාවේ එක අංශයක් වශයෙන් තේරුම් ගන්න පුළුවන් නම් Tamanna කාම ඡන්දේ එනකොට එයාට තේරේ කාම ඡන්දේ තිබුණාට කාම මිත්‍යාචාරය වෙන්නේ නැහැ. කාම ඡන්දේ තියෙනකොට හොරකම් කරන්න හිතුණට ඒක හිතේ මට්ටමේ තියෙනකොට කායික වශයෙන් හොරකම සිද්ධ වෙන්නේ නැහැ. කාමච්ඡන්ද නිසා සතෙක් මරන්න ඕනවත් මැරෙන්නේ නැහැ. ඒ නිසා දැන් එයා වීතික්‍රමණය වෙලා නැහැ. ඒ නිසා කාමච්ඡන්දේ දැනීම අර විදිහේ විතික්‍රමණය කෙලස් නැති පරිඋත් ทาน කෙලස් මට්ටමක තියෙන්නේ මේක බුදුහාමුදුර නිසා වෙච්ච දෙයක්. මම ප්‍රයෝගයෙන් උපයපදයක් කියලා. ඒ කාම ඡන්දය පොඩ්ඩක් ඉවසලා කාම ගුණයට වැඩිය මේක හොඳයි කියලා තේරුම් ගන්න පුළුවන් නම් මට වෙන්නේ නිවන් දැකලා ඉන්න වෙයි ඒක කරන්න. එතකම්ම මේ කාමච්ඡන්දයට හපන් කාම මේ මේ නීවරණත් එක්ක රණ්ඩුව. උද්දී ඉඳලා හැන්ද වෙනකන් නීවරණ පෙන්වන්න බෑ. නැද්දකින් අපතන්න ඔදොමකින් කියන්නේ ඉන්නවා. නමුත් දන්නේ නෑ මේ නීවරණාවේ කාම ගුණ වෙනුවට කියලා. ඒ නිසා මේ කාමච්ඡන්දත් එක්ක වැඩ කරන වෙලාවේදී අපි මේ චෝදනාව කරන්න ඕනේ බුදුරජාන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන නිසා ඔන්න ගීගේ අතෑරියා. දැන් අලිමතිවට හරක් කියලා. කාම ගුණ වෙනුවට මට දෝරේ ගලනවා කාමච්ඡන්දේ. එහෙම නැත්නම් නීවරණ. දැන් මම මොකද කරන්න කියලා හොත් බුදුරජාණන්සේ මේ ප්‍රශ්නෙට කලින් හදාගත්තු උත්තරයක් දෙනවා. කාම ඡන්දේ එන බව දන්නවනම් ඒක ලොකු ජයග්‍රහණයක්. උකට බේතක් තියෙනවා රූප කර්මස්ථානක හිත බැලපා. රූප කර්මස්ථානයේ හිත බඳින හැම වෙලාවෙම කාම ඡන්දේ ප්‍රතිස්ථාපනය වෙනවා. ඉතින් බුදුරජාණන් ඊට පස්සේ රූප කර්මස්ථානයක් අපිට නම් කරනවා. නම් කරලා කියනවා රූපෙට හිත බැන්දොත් කාමයේ කාමච්ඡන්දයෙන් ප්‍රතිස්ථාපනය කරා වගේම කාමච්ඡන්දය රූපාරම්මණයකින් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. ඉතින් අපි උත්සාහයක් කරලා බලනවා වාඩි වෙලා වාඩිලා ඉන්න කය දිහා බලනකොට වාඩිලා ඉන්න කය බලනකම් කාමයක් නැහැ කාම චම ඡන්දයක් නැත්තම් පරිඋත් ทาน කෙලෙසුත් නැහැ. එහෙනම් ආස්වාද ප්‍රසවාසයේ හිත තියෙනවයි කියලා හිතමු අපි. අරූපේ වෙනකොට වායෝ පොට්ටබ්බ ධාතු විදියට හුස්මේ හිත තියෙනකන් කාම ගුණත් නැහැ. නීවරණත් නැහැ. රූපේ තියෙනවා. ඒ වෙනතන සක්මන් කරන පියවරක් පියවරක් පාසා ඊට මතක් කරගත්ත විදිහට තමන්ගේ අරමුණේ රූප කර්මස්ථානයේ හිත තියෙන වෙලාවක අනිවාර්ය මේ යෝගාවචරයට කාම ගුණ සහ කාම සංඥාව නැහැ. ඉතින් මේක දැන් දෙවෙනි පන්තියත් තමත්. කාමී නැති කිරීම සඳහා කාම සංඥාව ගත්තා. කාම සංඥා නැති කිරීම සඳහා ක්ෂණ මාත්‍ර වශයෙන් ශක්ති ප්‍රමාණේ අපි රූපාරම්මණය ගන්නවා. මේ රූපාරම්මණය ගන්න බැරි කෙනෙක් ඉන්නවනම් කාම ගුණ කාම සංඥා වෙනුවට එයා භාවනාවට අබහුවේ කෙනෙක්. එයා තද වේදනාව කෙනෙක් නැත්නම් පිස්සෙක්. කරන්න බෑ. කිසිම තිරසෙනෙකුට බෑ. බොහොම සෞඛ්‍ය සම්පන්න මනසක් ඇති කායික මානසික සෞඛ්‍යයක් ඇති කෙනෙකුට හිතන්න පුළුවන්. අමාරු නමුත් මට වරින් වර වරින් වර රූප ආරම්මණයක හිත තියන්න පුළුවන් කියලා නැත්නම් කර්මස්ථානයක හිත තියන්න පුළුවන් කියලා. ඒක මහ විශාල ජයග්‍රහණයක්. චිත්තක්ෂණයකට හෝ අරමුණකට හිත තියන්න පුළුවන්. නැත්නම් රූප කර්මස්ථානයේ හිත තියන්න පුළුවන්. හැබැයි ඒක බව දැනගෙන කරන්න ඕනේ. මේ රූප කර්මත්තන යෑම නිසා කාම ගුණය සහ කාම සංඥා නැහැ දැන් තියෙන රූපේ. නමුත් මේක කරගෙන යනකොට මේ රූපේ ඉඳලා හිත දැන් ආයේ පණිනවනේ සද්ද වලට වේදනාවට හිතවිලි වලට මේ පණින වෙලාවේදී ඒ යෝගාවචරයට ඒ කරදර කරන්නේ අර නැති වෙච්ච නීවරණ ටික තමයි. ඒ නීවරණ පයින්න වෙලාවේදී අරමුණු රාශියනවා. කොයි අරමුණටද හිත යන්නේ? දන්නවා රූප මම රූප කර්මතා හිත ගියොත් අරසයි. ඒක සේවිතබ්බයි. රූප කර්මත්තන පිටබල සද්දට වේදනාවට හිත ගියොත් අසේවිතබ්බයි. දැන් මේ යෝගාවචරයට පේන්න පටන් අර ගන්නවා පාර දාන්නු. දැනගත්තට මොන මොන හේතු නිසා හෝ බාහිර කරදර රාශිය එන්න පටන් අර ගන්නවා. ඒක කිසිම කෙනෙකුට කරපු පුද්ගලික කරදරයක් නෙවෙයි. ඒක හැම කෙනාටම එක ආකාරයකම සිදුවෙන එකක්. මෙන්න මේක මම කියාගන්න එක තමයි පෘථජනයාගේ හැටි. මේ මට විතරයි භාවනා කරනකොට සද්ද මට විතරයි හිතවිලි එන්නේ. මට විතරයි වේදනාව එන්නේ කියලා ඒගොල්ලෝ වෙන්නමම චෝදනා පත්‍ර හදනවා. ඒකල අධි උද අධිකරණයට ඉදිරිපත් කරනවා. බලන්නකෝ මෙච්චර කරලි වල්ලා කාමේසා කාමගුණ අයින් කළ මං රූප කර්මස්ථානයේ සරණ ගියා. ඉන්නම දෙන්නේ මට වේදනාව එනවනේ, මට සද්ද එනවනේ, මට හිතිවිලි එනවනේ කියලා ඒ සේරම Tamange මල්ලේ දාගන්න හදන කවුරක්වත් දන්නේ මේ මිනිස්සෙයිට දෙන්නේක වෙනසක් නැහැ. වෙනසක් තියෙනවා කියත් හැකි. මෙන්න මේ විදිහට ඒකත් ටිකක් උනන්දු කරන ගතිය. මේ එකම ශාලාවේ භාවනා කරනකොට තුන් දිනක් ලිව්වොත් එක්කනේ සද්ද චෝදනා කරනවා. මට භාවනා කරනකොට සද්ද නිසයි කියලා. එච්චරම ළඟ ඉන්න වාඩි වෙන එක ඉන්නවා මට සද්ද ප්‍රශ්න නැහැ. මට තියෙන්නේ ඉඳගෙන ඉන්න බෑ වේදනාව. තව කෙනෙක් කියනවා අයියෝ ඌවත් ප්‍රශ්නද මට තියෙන්නේ හිතවිලි කියලා මේ එක භාවනා ශාලාවේ ඉන්න තුන් දෙනෙක් જાති තුනක් චෝදනා කරනවා ඒකෙන් කියන්න පුළුවන් අපිට කරදර වෙන්නේ අපේ කර්මානුරූපව තමයි අපේ පෞරුෂත්ව ලක්ෂණය අනුව ඒ කලින් තීන්දුව වෙච්ච එකක්. අපි ගියාට පස්සේ වේදනා කරදර වෙන එක නෑ හැම තැනම කොහේ ඉඳගත්තත් පුළුන් කොට්ටක ඉඳගත්තත් යාට වේදනා තමයි කරදර කරන්නේ. ශබ්ද කරදර කරන එක නාඩ තියෙන පුංචි සද්දේ හරි හිත පීඩිකාන. හිතවිලි කරදර කරන එක නාඩ භාවනා කරත් නැතත් භාවනා කරනට වැඩි හිතවිලි කරදර වෙනවා. ඉතින් ඒ කෙනාට කියන්න ඕනේ මෙතන තියෙනවා සද්ද වේදනා හිතේ තුනම. දැන් උඹ බලපන් උඹ මේකත් එක්ක විතරමයි කතන්දර ගොතන්නේ. නඩු කතාව. මේ අනිත්‍යව තියෙනවා. ඒ නිසා හිතවිලි උඹට කරදර කරනවා. දැන් ඇත්තට උඹ හිතවිලි වලට කරදර කරනවා කියලා බලපන්. සද්ද උඹට කරදර කරනවා. නැත්නම් උඹ විතර සද්දට විතර කරදර කරනවාද කියලා බලපන්. වේදනාව කොච්චරද උඹ විතරක් වේදනාවට කරදර කරන ළඟ ඉන්න මිනිහට කරදරයක් නෑ. එයා වෙන එකටත් එක්ක කරදර ගන්න. කියලා බැලුවොත් පේන්න පටන් අර ගන්නවා. අපි කලින් තීන්දුව කරගත්ත ක්‍රමයකට තමයි මේ වේදනාව හිතවිලි ශබ්ද කරදර කරන්නේ. එතකොට පේනවා මේ අද භාවනා කමටහන් ලියනකොට එක්කෙනෙක් කියලා තිබ්බා. මම මේ සක්මන් කරලා යනකොට ඒ සක්මන් අරමුණ අප්‍රිය වෙනවා. ඇහෙන කුරුළු සද්දේ ප්‍රිය වෙනවා. පිර වෙච්ච ප්‍රිය වෙච්ච ගමන් හිත බැලුරටත් නොකිය පයේ තිබුණ අවධානය එලින්ම කුඩු තද්දෙට පයින්න. නැත්තම් මේ කාය විඥානයේ තිබුණ කාය ප්‍රසාදයේ තිබුණ එකලස සෝත විඥාණයට පයින්න සද්දයක් බවටපත් වෙනවා. ඉතින් එතකොට පේනවා මේ දෙකම තියෙනවා. කෝකද ගන්නෙ කෝකද අතහරින්නේ කියන එක මගේ ඕනකමන සිද්ධ වෙනවද ਸਰබලදාරි දිව්‍යන් වහන්සේ කරනවද කවුරුත් හුණියම් කරලාද එහෙම නැත්නම් ප්‍රත්‍යහේතුක සිද්ධ වෙනවද කියලා විනිශ්චය කරන්න හදිස්සි වෙන්න එපා. ලක්ෂ වාරයක් බලන්න මේක. බලන්න ඉන්නකොට ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා. මේ දේවල් ගොඩාක් තියෙන එක නම්බුවක්ද අවනම්බුවක්ද කියලා. තේරීමේ ශක්තිය දීලා තියෙන මොඩේකට නම් ගොඩාක් දීම මොඩේ අමාරු වේද මිලක්. මොඩේ වහ කනවා. ගොඩක් දුනා ඌ දන්නේ කාපිට ඇට්ටෝම් ගෙදර ගියා වගේ කාලා කාලා ස්පෘත්ත හැදලා මැරලා යනවා. ඒක තමයි යූතක බමුණාට කෙරුවේ වෙසන්ත රජු. වෙසන්ත රජුගේ තාත්තා. යූතක බමුණාට දරුවෝ දෙන්න දෙනකොට වෙසන්ත රජුරෝ කිව්වා පුතාට කතා කරලා ජාලිය කුමාරයාට ජාලිය මම මේ දෙන්නේ මම බුදු වෙන්න නැත්තම් මේ පාරමිතා පුරන්න හැබැයි උඹලව නිදහස් කරන්න බෑ එසේ මෙසේ කෙනෙකුට කවුරු හරි උඹලා නිදහස් කරන්න යනවන ඇතෙක් පරට වස්තුව දෙන්න පුළුවන් කෙනෙකුට විතරයි උඹ නිදහස් කරන්න පුළුවන් රජාතකටමයි යන්න සාමාන්‍ය මම දෙන්නේ නැහැ හිඟන්නේකට හිඟන්නගෙන් කාට හරි යනවන යන්න ඕනේ ඇතෙක් බරට වස්තුව තියෙන කෙනෙකුට කියලා නිකම් වචනේ කිව්වා ඉතින් අන්තිමට සිද්ධ වුණෙත් ඒකයි. සඳ මහරජුරෝ ගාවට ගියාට පස්සේ සඳ රජුරෝ දැනගත්තා. තමන්ගේ පුතා මාලිගාවත් ඇගේ දුන්න, ඇතත් ඇගේ දුන්න, දැන් අන්තිමට දරුවෝ දෙන්නත් ඇගේ දීලා කියලා සඳ මහරජුරෝ කිව්වා දැන් මේ දරුවෝ බේරන්න එපායි. යුතකයන් කතා කරලා ඇහුවා. මේ මම මේ දරුවෝ විස්තරන්න කැමැති, බේරන්න කැමැති. කීයක් ඕනේද කියලා. ඊට පස්සේ කිව්වා මට ඇතෙක් බරට වස්තු ඕනේ කියලා. ජාලි කුමාර කතා කරලා කොට පෙදුවා අපච්චිම කිව්වා තමයි මම නිදහස් කරන ඇතෙක් බරට වස්තු ඕනේ කියලා. ඒ රජුරු කයි එක ප්‍රශ්නයක් නෑ මම ඇතෙක් බරට වස්තු දෙන්නම්. දෙනකන් වස්තුව මනිනකන් ඇති වෙන්න කන්න දුන්නා. අර අවුරුදු ගා දවස් ගාණක් කන්නතු ඉඳලා අර කාලා මැරිලා ගියා. ඇතත් හම්බුණා. ඇතෙක් බරට වස්තුවත් හම්බුණා, දරුවොත් හම්බුණා. ඒ නිසා කයදරේට කන්න දීපු ගමන් උන් මැරෙනවා. ඒ වගේ තමයි අපේ හිතේ කෑදරකම මෙතෙකයි කියලා නෑ. ඒ වෙනුවට රූපක් තියෙනවා, සද්දක් තියෙනවා, ගඳක් තියෙනවා, රසක් තියෙනවා, පහසක් තියෙනවා දුන්නාම කහවිරි ඇටෝම් ගෙදර ගියා වගේ අපි ඕක තමයි දරුවන්ට දෙන්නේ. අපි ඕක තමයි අපේ ගෝලෙයින්ට දෙන්නේ. අපි ඕක තමයි මේ ප්‍රියමනාපයට දෙන්නේ. එකෙකුටවත් කියලා දෙන්නේ මේකෙන් සේවිතබ්බ සේවිතබ්බ. මොකද වස්තුවක් දෙන කෙනා කවදාකවත් කැමති නෑ. ඒකේ ගත යුත්ත නොගත යුත්ත කියනවා දකින්න. එයාට දෙන්න ඕන පිටිය පිටින් නටන්න දෙනවා. ඉතින් දුන්න ඒක තමයි දෙන්න තියෙන ලොකුම දඩුව. දැන් ඒක යෝගාවචරයට පේනවා. භාවනා කරන්න ගියාම අරමුණු රාශියක් තියෙනක හොඳද නරකද කියලා. දැන් මෙතෙක්කල් අපි සුඛෝපභෝගී කියලා පොහසත් කියලා කිව්වේ අරමුණු රාශි කරන එක. දැන් භාවනා කරන්න ගියාම අරමුණු රාශි වීම කරදරයක් බව තේරෙනවා. අරමුණු ගොඩක් තියෙනකොට කොහේ හිත යනවද හොයන්න බෑ. ඉතින් එතකොට යෝගාවචර සිද්ධ වෙනවා මේ හිත පණින පැනිල්ල ආවට ගියාට කරන එකක් නෙවෙයි චිත්ත නියාමයකට සිද්ධ වෙන්නේ මේ විචේතනාවයි මානසිකාර්යයි විතක්කයයි කියන මේ තුන තමයි තේරීම කරන්න කියන්නේ. ඉතින් මේ යෝගාවචරයට කියනවා මේ නිසා මම දන්නවා මේවා කිව්වට ඇහෙයිද කියලා හොඳට අහගන්න. චේතනා සියල්ලම නතර කරන්නයි කියලා කියනවා පරියන්කේ ඉන්න වෙලාවේ. අතපය හිතලා චේතනාපූර්වක අතපය හොල්ලන්නත් එපා. චේතනාපූර්ව හුස්ම ගන්නත් එපා. මොනවාක්වත් කරන්නේ නැතුව පාවා දෙන්න පුළුවන් ද කියලා අහනවා චේතනාව. ඒකට අපිට තියෙන්නේ මානසිකාරය විතක්කය විතරයි. මානසිකාරය දැන් අපි මූල කර්මස්ථානට යොදවනවා. මෙනෙහි කරනවා කියලා අපි ඒකට කියනවා. මූල කර්මස්ථානේ ආස්වාස් ප්‍රස්වාස් ආස්රුප්. එතකොට බලන්න විතක්කේට ඊටම chance එකක්. අවස්ථාවක් එනවා චේතනා නොකරන පරියන්කේදී බුදුහාමුදුරු කියපු නිසා යෝගාවචරයට කන ඇහිලා උත්සාහයක් කරනවා. එහෙම නැත්නම් අපිට චේතනාවක් ආවයි කියලා ඒක පිටු දකිනවා කමන්නේ. මේ උනාට කමන්නේ මම නොකර ඉඳ හදනවා. ඊට පස්සේ මානසිකාරයේ පුළුවන් තරම් එකම අරමුණට යොදවනවා. එකම අරමුණ කියලා කියන්නේ අපි මෙතෙන්දී නිදර්ශනයක් වශයෙන් ගනිමු ආනාපානයි කියලා. ආනාපානෙම යොදවලා එනකොට දැන් විතක්කය ඉඳපු ගමන් ආනාපානද ඉඳපු ගමන් සද්දයකට දානවා. ඉඳපු ගමන් ආය ආනාපාන දාන ඉඳපු ගමන් වේදනාවට දානවා. එතකොට මේ විතක්කය වැඩ කරන හැටි බැලුවොත් එහෙම අර චේතනා නැති මනසකට මානසිකාරයේ ස්ථිර කරව මනසකට පේනවා මේ විතක්ක කාටවත් වග වෙන්නේ නැහැ. මේ විතක්කේ තමයි අරමුණට හිත නැංවීමේ කටයුත්ත කරන්නේ. ඒක හරියට වැඩ කටයුතු බහුල කච්චේරියක් කියලා හිතමු. කී AG-යට හරි CC-ට වැඩ කරන්න ඕන වුණාට PN තමයි ෆයිල් එක උඩින් තියන්නේ. ඌට ගත්තම් මේක දීපේ කාට ෆයිල් එක උඩින් තිබ්බට පස්සේ මොන ඉලක්කම් જાති තිබ්බත් ඒක කරන්නේ නැතුව CC-ට මොකුත් කරන්නත් බෑ AG-ලට කරන්නත් බෑ ඒක AG-ල දානවා පියෙන් නැති වැඩේ තියෙන්නේ ඉතින් කවුරුහට වැඩේ වෙන්න ඕන නම් පියෙන්ට ගාණක් දෙන එක කරන්නේ AG-ට වැඩක් කරන්න ඕන නම් AG-ටත් පියෙන්ට ගාණක් දෙන්න ඕන ඕන ඔෆිස් එක කරපු එකකින් අහන්න බොරුද කියලා කතාව දැන් මේ පියෙන් වෙලා පියෙන් තමයි වැඩි කරන්නේ ඒක තමයි විතක්ක වෙලා දෙන්නේ මම හොඳට අවබෝධ කරන්න ඕනේ මේ විතක්ක දුවන්නේ කාගේ න්‍යායපත්‍රයද කියලා මේ විතක්ක තමයි වචන කතා කිරීමේ පළවෙනිම එහෙම නැත්නම් වචන කතා කරන පළවෙනි gadol ටික වගේ. මේ විතක්කේ කියන එක අපි කවදාවත් දැකලත් නැහැ. මෙයා කාටද පහඳින්නේ කියලා දන්නෙත් නැහැ. ඒ න්‍යාය පත්‍රය දන්නෙත් නැහැ. අපි පුළුවන් තරම් වස්තු හම්බ කරනවා. මො කොච්චර හම්බ කරත් අපි පාවිච්චි කරන දේ තීන්දුව වෙන්නේ විතක්කේ අනුව. ඒක නිසා අපි හම්බ කරන ගොඩාක් දේවල් කවදාවත් පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔය බිලියනර්ස්ලා ඉන්නවා උදේ ඉඳලා හැන්ද වෙනකන් හම්බ කරනවා ඌට කඩේකට ගිහලා කෝපි කප් බිවන්න වෙලාවක් නැහැ මොනම දෙයක් කරන්න වෙලාවක් මොකද එහෙම කෙරුවොත් ඒ පැය ගානේ හම්බ වෙන ගාන වැඩි ඒ නිසා සල්ලි වියදම් කරගන්න වෙලාවක් නැහැ ආන්නි වගේ මේ විතක්කේ වැඩ කාලේ බලන්න පටන් අරගත්තොත් අපි මේ කිලෝරක් නැතුව හම්බ කරනවා. නැත්නම් පාවිච්චි කිරීම පාවිච්චිය විනිශ්චය වෙන්නේ අපි කිසිසේත්ම දන්නා දුන්න නැදයි එකතින් විතක්කය අතින් මෙන්න මේ විතක්කය Tamange වශයට ගන්න නැත්නම් විසක්කේ විතක්කේ චර්යාව මොකද්ද කියලා දැනගන්න සරුවචනාංශේ මතක් කරලා තියෙනවා කියනවා වචනයක් කතා කරලව කතා කරන්න ඉස්සලා පච්ච වෙක්කිත්තා පච්ච වෙක්කිත්තා වාචාය බින්දිතබ්බන් කිය. තමන් කතා කරන්න ඉස්සලා වාචාය කම්මං කාතබ්බන්. හිතන්න අපි ගහ බැන ගන්න වෙලාවක් කියලා පරිසෝචන කියන වෙලාවක් කියලා. ඒ වෙලාවට අපිට පුළුවන් වේද අපි කතා කරන වචන වල පිළිබඳව යම් හික්මීමක් ගන්න. ඒ කවදාකවත් කරන්න බෑ. හයි ස්පීඩ් යන වාහනේ බ්‍රේක් ගැහුවා වගේ එක තැන කරකැවෙනවා. ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් කියනවා අරමුණු ප්‍රමාණය අඩු කරලා අඩු කරලා අඩු කරලා මේ විතක්කය දැක ගන්නා සුළුෙන් නැවතිල්ලේ වැඩ කරන ගමන් ආනාපානයි කියනක මානසිකාරයේ දීලා මෙයා ඒ තියෙද්දි රූපෙට පයින් හැටි වේදනාවට පයින් හැටි ශබ්දයට පයින් හැටි හිතවිල්ලට පයින් හැටි දිහා බලන හිටියොත් මේ විතක්යත් එක්කනේ අපිට මැරෙන්න වෙන්නේ අභාවිත මනසකින් මැරෙන්න වෙනවනේ ඒ වෙලාවේ ඊගාව කර්ම ගති නිමිත්ත මොකක්ක නේදයා එහෙම නැත්තම් කම නිමිත්ත, ගති නිමිත්ත මොකක් ගනීද කියලා මොනම තාලකින්වත් කියන්න බෑ. අපි ගොඩාක් පව් කරලත් ඇති, ගොඩාක් පින් කරලත් ඇති. හැබැයි කොයි එකද අහුලන්නේ කියන එක තන්නේ කර හසරේස එකක් වගේ තමයි. කොයි අතරද චිට් එක යන්නේ කියලා කියන එක වගේ තමයි. ඉතින් අන්තිමට මේ ඔක්කොම කරලා පොට්ට chance එකක් තමයි හිට වෙන්නේ මරණ මොහොතේ. ඉතින් කාට හරි පුළුවන් නම් මැරෙන්න ඉස්සෙල්ලා මේ වචී සමාචාර පිළිබඳ කතා කරන අභ්‍යාසයක් වශයෙන් චේතනා නොකරන එක විනාඩියක්වත් කල්පනා කරලා කය හොල්ලන්නෙත් නෑ අයියෙන් හුස්ම ගන්නෙත් නෑ ආයසෙන් හුස්ම ගන්න චේතනා නැත කරනවා එසම මානසිකාරයේ හිර කරනවා නැත්නම් මෙනෙහි කිරීම තියාගෙන ඉන්නවා ආස්වාද ප්‍රසආසයට විතරක් ඒ තියෙන ඉඩ අල්ලපනල්ලෙත් මේ විතක්කේ අරහෙට මෙහෙට දුවන හැටි බැලුවොත් අපිට තේරෙවි විතකේ කවම කවදාකවත් මේ සංසාරේ කවදාකවත් මේ අයිතිකාරයාගේ සුභ සිද්ධිය සඳහා වැඩ කළා නැහැ. එයා දුවන්නේම කාමච්ඡන්දයට. එයා දුවන්නේම ද්වේෂයට. දුවන්නේම නින්දට. ඒ කටුව ඇහි කටුල් කරන්න ඕනේ නැතු වගේ දැන් ප්‍රත්‍යඥය කරන්නේ එහෙම කාමච්ඡන්දට ගියාට පස්සේ ඒකට හේතු කරුණු දෙනවා. ලේසියටත් පාසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් කියන්නටත් කරුණු තියෙනවා නැත්තම් හදලා කියනවා. ඔච්චරම තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි මේ මේ විතක්කෙට අතිජාත උප්පන්න සාතික ලියන එක තමයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කරන්නේ. අපේ නරිවන්දන් කටේ තියෙන නරිවන්දන් රෙද්ද පල්ලෙන් බහිනවා. බැස්සට පස්සේ මේක මම හිතලා කරපු එකක් කියලා කට උත්තර දෙන දිහා බලනකොට බිම වැටිච්ච බල්බත් බල්ලෝ කන්නේ. කවදා හරි තේරුම් ගත්තොත් මේ විතක්කේ නාස්ලන වල දාගත්ත මීහරකෙක් වගේ මේ අරගෙන යන හැටි අපි කොච්චර හම්බ කරත් කොච්චර පෞෂත්වයක් තියෙනවා කොච්චර දක්ෂකම් තියෙනවත් අත්දැකගෙන තියෙනවත් එහා අපිව ගෙනියන්නේ නිකන් ඉංජු ඉංජු කියලා බල්ලෙක් ගෙනියනවා. ඉතින් මුද්‍රජානන්සේ සඳහන් කරනවා මේ වචී සමාරම්භ වචී සමාරම්භ වචන සමාචාර පිළිබඳව අවබෝධ කරනකොට ඒකේ සේවිතබ්බා සේවිතබ්බ දකින්න ඉස්සලා මේක යටටට්ටු පොඩ්ඩක් බලන්න වචනයක් බින්දින්ද ඉස්සලා විතක්ක ਵਿਚාර විතක්ක විපහාරය කියලා එකක් වෙනවා අන්න ඒක පොඩ්ඩක් බලන්න කියලා එහෙම නැත්නම් අරමුණකට භාවනා කරනට ආනාපානට දෙහිත යන්නේ ශබ්දයකටද වේදනාවට කියන එක විනිශ්චය කරන විතක්කේ ආනාපාන විතක්කෙට ගියොත් එයා ශබ්ද ඇහෙන්නේ නැහැ යාට ඒක අත්දකින්න පුළුවන්. හොඳට ආනාපානෙම නැවත නැවත හිත විතක්කේට යනවනම් වටේ එන ගැව්වත් ඒ ගාණක් එන්නේ නැහැ. ඒකට මේ කකුල හිරිවැටලා ගියත් දැනෙන්නෙත් නැහැ. හිතවිලි වලට ඉඩකුත් නැහැ. විතක්කේ ආනාපාන වෙනකොට විත හිතවිල්ලකට ගියොත් ආනාපාන පලාතක නැහැ. හිතවිල්ලි ජාතකයක් එක්ක විස්තර වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ විතක්කේ තෝරනදී එමෙතන විතක්කේ දෙන ඡන්දේ මොකද්ද කියලා බැලුවොත් Tamanට තේරෙන පටන් අරගනි මේකේ කිසිම ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් පාලනය කරන්න බැතියක් නැහැ. අපි ඔලමුලකම තමයි පස්සේ ඒකට නිදහසට කරුණු දෙන එක. ඒක තමයි පෘථජ්ජනය කියලා කියන්නේ. පෘථජ්ජනයේ වැඩේ කරන්න තියෙන දේ වෙන්න තියෙන දේ වුණාට පස්සේ ඒකට කට උතර බඳින එක විතරයි. ආර්යයන් වහන්සේ නමක් වෙන්න ඕන නම් සීක වෙන්න ඕනේ නම් එයාට සිද්ධ වෙනව නැවතිල්ලේ මේ විතක්ක වැඩ කරන හැටි බලලා ඒක කල්යාණ මිත්‍රයෙකුට කියන්න මට ඕනකම තියෙන ආනාපානෙ ඉන්න. හැබැයි පැදුරටත් නොකිය හිත සද්දකට ගියා. පැදුරටත් නොකිය වේදනාවට ගියා. මේ සද්දට වේදනාවට වෛර කරන්න එපා. මේ විතක්කේ වැඩ කෑල්ල දැක ගන්න නම් එයා සද්දට පයින්ට ඕනේ. වේදනාවට පයින්ට ඕනේ. හිතවිල්ලට පයින්ට ඕනේ. අන්න එක වාර්තා කිරීම තමයි මේ පව් සමා කිරීම කියලා අපි කරන්නේ. ඒක අත්‍යවශ්‍යයි. තනියම කරන්න බෑ. මේක හරිම වංචනික ධර්මයක්. ඒ නිසා ਸਰවඥාන්සි කියනවා ඒක දේශනා කරන්න කියලා කාගෙන් ළඟට ගිහිල්ලා මම චේතනා කරන්න તો වාඩි වුණා. මම දැනගත්තා මට ඒ වෙලාවේ වැසිකිලි කැසිකිලි යන්න ඕන වතුර ඕන නැත්නම් මොකද මම වාඩි වුණා. ඒකට මම දන්නවා මම කයේ චේතනා කරන්නේ. ඊට පස්සේ මානසිකාරයේ දෙ වෙනන් ඇත්තටම ආනාපානෙට. නමුත් මගේ විතක්කේ ඔන්න සද්දයකට ගියා. ඔන්න වේදනාවට ගියා. ඔන්න හිතුවට ගියා කියලා මේ වෙච්ච දේ දේශනා කරන්න පුළුවන් නම් ඒක තමයි මේ වචන නොකර නිවන් දකින්න බෑ. දෙකල යුතු යහපත් වචනේ තමයි මේ වෙච්ච දේ වෙච්ච හැටියට වාර්තා කරන එක එක්කෙනෙකුටවත් බෑ. එක්කෙනෙකුටවත් බෑ. ඒක පිළිබඳව කවුරුවත් පශ්චාත්තාප වෙන්න ඕනේ නැහැ. මොකද මේ යන්ත්‍රය හදලා තියෙන්නේ sannivedana කරන්න නෙවෙයි සංදිය පටලවන්න. පටලවන්න බෑ හදලා තියෙන්නේ. ඉතින් අපි අනුන්ගේ වැරදි හොයනවා, අරය පුරු කිව්වා, අරය වැරද්දුවා කියලා. කවදාරි තමන්ගේ එක බලන්න ගිය දවසේ තමයි තේරෙන්නේ. අපි ඔක්කොටම තියෙන්නේ මගේ පටලවිච්ච විතක්කයක්. ඒ පටලවිච්ච බව දැන ගැනීම තමයි ඥානෙ කියලා තේරුම් ගන්න කොච්චර කල්යයිද? මගේ විතක්කේ තියෙන්නේ මිස්ගයිඩඩ්. අරුවිතට ගිහිල්ලා. මෙන්න මේක දැනගත්තා නම් එහෙව් පිස්සෙකුට ලාස්ට් විල් එක දෙන්න හරි බූදලේ දෙන්න හරි මෙන්න මේ කරපන් කියලා දුන්නොත් අර රජ්ජුරෝ තමන්ගේ උයනට ගිහිල්ලා රීලෙවේ කොට කඩුව දීලා බුදිය ගත්තට පස්සේ විච්ච වැඩි දන්නවනේ. ඒක රජ්ජුරුවට බොහොම ආදරේ. ඉතින් රජ්ජුරුවගෙන් පිටි මැස්සෙක් වහනවා. අරුද්දයට බදලා ගන්නවා. ගහන්නේ මැස්සට තමයි. මැස්ස යනවා රජ්ජුරුව දෙකට කැපෙනවා. කොහිට හපන් අපේ විතක්කේ. ඒ නිසා මේ විතක්කේ ක්‍රියාකාරකම් දැකලා දේශනා කරන්න පුළුවන්. විවරිතබ්බං උත්ථානිකාතබ්බං. මේක විවරණේ කරන්න. මේක උස්කල දක්වන්න. මම ඔක්කොම කරලා අන්තිම අවසානයේ තීන්දුව යන්නේ චේතනාවට නෙමෙයි. මොකද මම ඒ වෙලාවේ අධිෂ්ඨාන කරන චේතනා කරේ නැහැ. කරා නම් තත්ත්වේ බොහොම ව්‍යාකූලයි. සංකීර්ණයි. මම මානසිකාරයත් පැහැදිලිව වෙන් කළ දුන්න මම යොදන්නේ ආනාපානට කියලා ප්‍රධාන කර්මස්ථාන කියලා මම ඒක කිවිසගෙන තිබ්බේ. මොත් මේෙන් බලන්න විතක්කේ වැඩ කරන්න හැටි. මෙන්න මේක පශ්චාත්තාප වීම තමයි අපි කරන බරපතලම අකුසලය. මේ විතක්කයේ තියෙන නොසන්ඩාල ගති පිළිබඳව අපි පශ්චාත්තාප වෙන. ඒකට බුදුහාමරට උදව් කරන්නත් බෑ. සාරිපුත්තු සංසතු උදව් කරන්නත් බෑ. කාටවත්වත් බෑ. මේ විතක්කේ චර්යාව මෙහෙමයි කියලා හෙලි කරන්න පුළුවන් නම් ඒ වගේම මේ විතක්කය පිළිබඳව පරිචයක් ඇති කෙනෙකුට අහුම්කම් දෙනවනම් එයා කියලා දේවි මේක මම කියාගෙන මගේ කියාගෙන පශ්චාත්තාප වුණොත් උඹට කවදාකවත් හොඳට නිින්ද යන්නෙත් නෑ උයාගත්ත බත කන්නත් බෑ මරණ වේලාවෙදිත් කොහේයි දන්නේ ඒක නිසා මේකට පශ්චාත්තාප නොවි හැසිරීම රටාව බලපන් මෙයා තමයි අවසාන විනිශ්චය දෙන්නේ විශේෂයෙන්ම මානසිකාරයටත් සාක්ෂි සපයන්නේ මෙයා ඊට පස්සේ ආන්තික වශයෙන් බැලුවොත් චේතනාවටත් අවශ්‍ය පොහොර දෙන්නේ මෙයා. ඒ නිසා ඒ දෙන්න හිර කරලා විතක්කේ වැඩ කරන හැටි බලන්න ගත්තොත් ඒක හරීම ආත්ම නිෂේධනය කරන එකක්. හරීම පශ්චාත්තාප වෙන එකක්. ඒ වගේම තේරෙනවා අපි මෙතෙක් කල් අපිට තිබුණා පෞරුෂත්වයක් කියලා එකක්. මම මේ දේ කරනවා මමත් කෙරුවා මම අක්කා මම අයියා මම මුදුනා කියලා. ඒ විතක්ේ තඹේකට මායින් කරන්නේ ඔකට. හැබැයි මේකේ හෙලි කරන්න කිය ගමන් විතක්ේ හෙලි කරන්න කිය ගමන් තමන් කල්යාණ මිත්‍රයෙකුට ඒ විතක්ේ පුදුමාකාර දැපෙන වැටිලක් වෙනවා. ඒක හරියට ඩ්‍රැකියුලාගේ මූණට කුරුසැල්ලුවා වගේ. ඩ්‍රැකියුලාට ආලෝකය දුන්නා උට ඉන්න බෑ. මට එළිය වට්ටන එකයි කරන්න. මේ එළිය වැට්ටීම තමයි දේශේති උත්තානි කරෝති විවරති කියන පද හතරෙන් කියන්නේ. ඉතින් අපි මේ භාවනා කරනකොට හිත පිට යන එක පිළිබඳව පක්ෂග්‍රාහී නොවන වார்த்தාවක් දීම අගය කරන්නෙත් නෑ, දන්නෙත් නෑ ඕන කරනවට කියන්නත් බෑ. ඒ තරම්ම හිත චපලයි අපේ. ඒ නිසා මේක අපි ඉස්සරහින් තියාගන්න ඕනේ. භාවනා කරන්න තියන්න භාවනා කරනවා කියන එක අදහස් කරන්නේ චේතනා විරහිතව කය තියන්න පොඩ්ඩකට ගිවිස ගන්න. චේතනා කරන්නේ නැහැ. අයියෝ විතර මත හුස්ම ගන්නෙත් නැහැ. මානසිකාර්ය කියන එක කලින් නිගමනය කරපු අරමුණකට යොමු කරනවා. ආස්වාස් ප්‍රසවාස ඉඳගෙන ඉන්න බව. සක්මා කරන වම දකුණ නැත්තම් ඇවිදින ඉරියව්ව හිටගෙන ඉනවා හිටගෙන ඉන්න ඉරිය මොකක් හරි ගමන්නේ ඒක ඒක හරියටම දැනගන්න ඕනේ මම ප්‍රධාන වශයෙන් මානසිකාර්ය පවත්න්නේ මේකෙන් කියලා. ඒ දෙකම හිර කරාට පස්සේ ඒ දෙකම ෆික්ස් කරාට පස්සේ විතක්කේ වැඩ කරන්න හැටි බලන්න. මේක හෙලිකරනද ඒ කියන්නේ මේ විතක්කේ ක්‍රියාකාරකම් ටික බලලා පක්ෂග්‍රාහී නොවි හරි වැරදි බලන්නේ නැතුව මේ විසක්කේ තියෙන නොසණ්ඩාල ගතිය දැකගත්තොත් විතක්කේ කියන්නේ පුදුමාකාර ශක්තියක් පුදුමාකාර ශක්තියක් අන්නේ ශක්තිය අපිට විරුද්ධව යනවා ඒකට විරුද්ධ වෙච්ච එකම පශ්චාත්තාප වෙනවා සාරිපුත්‍ර සාංශ කියනවා මේකට පිටිය දීලා නටන දැරලා හොඳට වෙන දේ කියන්නේ දේශනා කරන්න උත්හානිකරණය කරන්න මේව නැත්තම් විවරණය කරන්න. විවරණය කරනකොට Tamange මනස නෙවෙයි අපි තේරුම් ගන්නේ මානව මනස තේරුම් ගන්න. අන්න එදාට තේරෙනවා මේ ක්‍රියාවක් කරන්න වගේම තමයි වචනයක් කතා කරන්න ඉස්සර වෙලා හැම වෙලාවෙම මේ විතක්කේ විසින් මෙහෙවීමක් කරනවා. ඊට පස්සේ මෙහෙවුදී තමයි වචනයට බිඳෙන්නේ. ඒක ලොකු සංචින්න කාලේ කියනවා යම් කිසි කෙනෙකුට දිබ්බ චක්කු දිබ්බ සෝත ඥානෙ ලැබෙනවා නම් නැත්නම් දෙවියන්ට උප්පත්ති මහඹිනෝනේ දිව කන කියන එක. ඒ දෙවියන්ට වචන කතා කරකම් ඉන්න ඕනේ නැතුළු වචන කතා කරන්න හදන විතක්කෙම තේරෙනවලු. මෙයා ඊගාට කතා කරන්නේ ඒකයි කියලා කතා කරන එක කරලා දෙයියෝ දන්නවලු. මොකද පෙරහැරකින් මේක සිද්ධ වෙන්නේ. ආන්න මේ විතක්කේ මොකද්ද කියලා තේරුම් ගන්න නම් අපි කොච්චරක් විදර්ශනා මනසකින් මේකට වෙන්න ඇරලා නිසිනින්ද නටන්න ඇරලා මෙයා වැඩ කරන හැටි බලන්න බැරි මොකද අපි අපි සාදු චරිතයකටම අවාපාගෙන ඉන්නේ. අපි කැමති නෑ මේකේ ප්‍රകൃතිය දකින්න. අපි කැමති නෑ ප්‍රകൃතිය තව කෙනෙක් දකින්න. ඒක මේ හදාගත්ත සදාචාරයකට පෙරිලා යන නිසා ඇති හැටි හෙලි කරගන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා අපි එදිනදා ජීවිතෙත් බොරු කියනවා කියන එක කටේ තුලේ ගෑවිලා නෙවෙයි කරන්නේ. පරස වචන, හිස් වචන කවදා හෝ මේ දේශේති විවරති උත්හානි කරෝති කියලා විච්ඡ දේ වෙච්ච හැටියට කියන පටන් අරගත්තොත් ඒක ඉස්සල්ලාම සිද්ධ වෙන්නේ කල්යාණ මිත්‍රත් එක්ක විතරයි. ඒකට කල්යාණ මිත්‍රයෙක් ඕනේ. කල්යාණ මිත්‍ර කවදාකවත් තමන්ව නරකට පාවිච්චි කරන්නේ නැහැ. givisagena තියෙන්නේ. එයාට කියන්න පුළුවන් වෙන්න ඕනේ ඒත් අපේ හිත ගොඩක් කල් යනවා. එයත් එක්ක ඇසුර පවත්තන්නේ ඒක හරියට සයිකියාට්‍රික් මනෝ උපදේශකේ හම්බ වෙලා පළවෙනි දවසේ ඇත්ත කියෙවෙන්නේ නැහැ. දෙවෙනි දවසේ, තුන්වෙනි දවසේ, හතරවෙනි දවසේ දිගට කතා කරනකොට තමයි කතා කරන එකනට කාරණා වෙහෙලි වෙන්නේ. ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා මේකට කියන්නේ. මේ සතිය මෙන්න මේ ෆ්‍රී ඇසෝෂියේෂන් එක අපිට අතරන් දීලා කියනවා. විතක්කය කොයි තරම් ජඩ වැඩ කරත් විතක්කේ ඊටාම නපුරු අරමුණකට ගියත් වසංගන්න එපා. කොල කෑල්ල කරේ ලියාගෙන පුළුවන් නම් විශ්වසනීය කර්මාන් කර්මස්ථානචාරවලට දෙන්න නැත්නම් එයාගේ චර්යාව බලන්න අපි මේ පිටින් කොච්චර සුදු ඇඳගෙන පාඩසිල් සමාදන් වෙලා හිටියත් මේ හිතේ හිත කවදාවත් සදාචාරට වග වෙන්නේ නැහැ. විතක්කේ කවදාකවත් සදාචාරට වග වෙන්නේ. ආන්නේ කෙහෙලි කරන්න පුළුවන් නම් ඒක හෙලි කරන්න පුළුවන්න්නේ සීමිත පිරිසක් අතරේ හික්මීම පිළිබඳව හික්මීමටත් වැඩිය මේ භාවනා පිළිබඳ කිවිසගත සීමිත පිරිසක් අතර ගිය තැකේ මගේ හිත මෙන්න මේ තරමටම නුසන්ඩාලයි කියලා. ඒ කිනාර තමයි කල්යාණ මිත්‍යා කියලා අපිට කියන්න පුළුවන්. සර්වඥාන්සේ ඒක අපිට දීලා තියෙනවා ඒ සාතිකේ සාරිපුත්‍ර සාංශේ දීලා තිනවා දෙන්නේක් මේ විදියට තමන් තමන්ට වෙනදී හෙලි කරන්න පුළුවන් විවරණය කරන්න පුළුවන් උත්හානිකරණය කරන්න පුළුවන් කෙනෙක් ඇති වෙච්ච ගමන් මේ මැදට දෙයියෝ බුදුහාමුදුරු වැඩිය වගේ තමයි ඒ නිසා වචන කතා කරනකොට අපි අතිශෝක්තිය පැත්තක තියලා බොරුව පැත්තක තියලා පරිසෝචන පැත්තක තියලා කේලම්බස් පැත්තක තියලා ඇති හැටි කතා කරන්න පටන් ගත්ත ගමන් ඒක නිකම්ම ධර්මයක් බවට පත් වෙනවා එතකොට තේරෙනවා අපි ඒවට එහිව කතා කරන්න වෙන්නේ පොච්චර පොඩ්ඩද කියලා දවසකට වැඩි වේලාවක් අපි කරන්නේ ඒට අදාළ මේ මිනිස්සුන්ගේ හිත සන්තෝෂ කරන්න සමාජයේ පවතින දේවල් අනුගමනය කරන්න ගියාට පස්සේ කතා කරන ඉවන් 99%ක්ම sannivedanaya අවුල් කරන දේවල් තියෙනවා. ඒකට තමයි මේ IT ටෙක්නොලොජි එක පුළුවන් තරම් උදව් කරන්නේ. ඒක දෙනවා ඕනේ වැරද්දක් ඒක තප්පරයක් අතට මුළු ලෝකෙටම යන්න දෙන්න. නමුත් ඒක අවශ්‍ය නැහැ. මේ භාවනා වැඩපිළිවෙලට තිබුණයි කියලා පාඩුවකුත් නැහැ. ඒ නිසා බලන්න කල්පනා කරලා තමන්ගේ හිත පිටපනිනකොට ඒ පිටපැනීම සඳහා උඩගිඩි දෙන, ඉනිමම් බඳින විතක්කේ ක්‍රියාකාරකම මම කියාගත්තොත් හෙලි කරන්නට ලැජ්ජයි. දැන් විතක්කේ හැටි මෙහෙමයි කියලා විතක්කේ හෙලි කරගන්න උත්සාහ කරන, විවරණය කරන්න, උත්හානීකරණය කරන්න උත්සාහ කරන කියලා බැලුවොත් මුල් ටිකේ පශ්චාත්තාප වෙන බව හැබෑව. මුල් ටික වෙලාවක් යනකොට මෙයා පනින මැප් එක මෙයාගේ සිටීම දැක ගන්න පුළුවන්. ඒ පරිවේශණය Tamanට හොඳට හයිය හති තියලා කරගත්ත නැති වුණොත් ඒ යෝගාවචරයට හරි පශ්චාත්තාවයක් එන්න වෙනවා. Tamanට අනිකුත් ඉඳුරන් වැඩ කරන්නේ නැති වෙලා වෙනකොට. ඒක නිසා මේ වචී තමාචාර කියන එකේ යට තියෙන මේ විතක්ක ਵਿਚාර දෙක පිළිබඳව මේ කතාව ආනාපාන සති සූත්‍රයේ සඳහන් වෙලත් නැහැ. ආනාපාන සති සූත්‍රයේ කාය සමාජ කාය සංස්කාර චිත්ත සංස්කාර සඳහන් වෙනවා. වචී සංස්කාර සඳහන් වෙලා නැහැ. ඒකෙන් පොඩි ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. යම් කිසි කෙනෙක්ගේ කාය තැම්පත් වෙන්න ආවනම් එහෙම නැත්නම් ආනාපානෙ හිත තැම්පත් වෙන්න ආවනම් එයා ඒ වෙනකොට වචී සමාචාර පිළිබඳ සෑහෙන අධිකාරී ශක්තියක් දිනුවක් ඇති වෙන්න ඕනේ ඇති වුණාට පස්සේ තමයි කාය සමාචාර එහෙනම් මේ කාය සංස්කාර වල සංසිධීමක් ඇති වෙන්නේ ඒ නිසා කාට හරි භාවනා කරගෙන යනකොට අරමුණේ සංසිධීමක් සියුම් වීමක් අතිසූක්ෂම වීමක් එනවනම් ඒ ගැන කල්පනා කරන්න ගිහිල්ලා ඒකට විතක්ක දාලා ඒක අවුල් කරන්න එපා. මේ තැම්පත් වීමම කෙලෙස් අඩුවීමක්. මේ තැම්පත් වීමම ප්‍රතිපදාවේ දියුණුවක්. තැම්පත් වීමම තපසක් කියලා යන්න යන්න යන්න යන්න අර තැම්පත් වෙච්ච වචී සමාචාර තැම්පත් වෙච්ච විතක්කේ තව තවත් තැම්පත් කරන තැනකට යනවා. ඒක කරන්න පුළුවන්ද කියලා හිතන්න සමාජශීලී වෙලා ඉන්න වෙලාව. පුළුවන් ද කියලා හිතන්න කානිවල් එකට ගියා. පුළුවන් ද කියලා හිතන්න ඒ වගේ අවස්ථාවට ගියාම ඒක නිසා භාවනාවේදී යම් වෙලාවක Tamanට අරමුණ සියුම් වීමක්, ගෙවන් කිරීමක් සිදු වෙනවා නම් පොඩි ඉඟියක් හම්බ වෙනවා. ඒ වෙනකොට ඒ යෝගාවචරය ඒ පරියංකේ විතක්ක පිළිබඳව සෑහෙන පරිචයක් අරගෙන අත්දැකීමක් ඇති වෙලා තියෙන්නේ. තවදුරටත් ඒක සැකහරා විචිකිච්ඡාව හරහා අවසන් දෙපා. ඒක බුදියන ගන්න කොට යන බුදියන් දිඩාරින එක තමයි අපි කරන්නේ. ඒක හුඟක් වෙලාට කරන්න පුළුවන් පරියංක භාවනාවේදී සක්මනේත් පුළුවන්. ඔත එදිනදා වැඩ කරනකොට හුඟක් දක්ෂකම් ඕනේ. ඒ නිසා භාවනා කරනකොට බලන්න මේ විතක්ක අවුස්සන එක තමයි අපේ සාමාන්‍ය ජීවිතය කියන්නේ පු탁ඥ ජීවිතය කියන්නේ අනුන්ගෙත් අවුස්සන තමන්ගෙත් අවුස්සනවා භාවනාවට ආවට පස්සේ අපි කතා නොකර ඉන්නවයි කියලා කියන්නේ අර විතක්ක අවුස්සන් නැති වෙන්න දෙන විශාල ජයග්‍රහණය ඒ නිසා අපි දවස් ගාණක් කතා නොකර හිටියත් ඒක විනාඩි 5ක් කතා කරපුව ගමන් අර විතක්ක බුදුම විශ්සිල්ලකට එනවා ඒක ඒකත් වෙන්න ඕනේ. යාට තේරෙන්න ඕනේ. ඊට පස්සේ ආය කතා නොකර හිටියොත් ආයශරයක් විතක්කොල සංසිද්ධියාවක් නම් ඒක සැරේ සනීප වෙන්නේ. අන්නේම දිගින් දිගට දිගින් දිගට කරොත් ඒ යෝගාවචර කවදා හරි මේ විතක්ක ਵਿਚාරවල සංහිඳීමකුත් ආස්වාස්පස්සේ සංහිඳීමකුත් අතර සමவாயයක් පේන්න පටන් ගන්නවා. ඒකේ ඔය අටුවචාන් වහන්සේලා පිළිගන්නවා ඉස්සලා විතක්ක ਵਿਚාර සංසිඳුණාට පස්සේ තමයි ආස්වාස්පස්ස සංසිඳීම සිද්ධ වෙන්නේ. එතකොට මේ තන්තිදෙන ආස්වාද ප්‍රසවාසය අවසන් දෙපා. මේක ජයග්‍රහණයක් කරලා දිගට හිමීට හිම දිගට අරගෙන ගියොත් අපි හෙට කතා කරන්න බලාපොරොත්තු වෙන ඒ මනෝ සමාචාර කියන නැත්නම් මනෝවිත මනෝ සංස්කාර පිළිබඳව කතා කරන්න පුළුවන්. ඒ නිසා මේ දෙකේම ඉදිරි ගමනක් තමයි අපි අපේක්ෂා කරන්න ඕනේ මේ සූත්‍රයේ ඉදිරියට යනකොට. ඒ නිසා මේ මුල් මුල් කාලේ කරන මේ හිත එකතෙන් කරගන්න හදන නැත්නම් මේ විතක්ක ਵਿਚාර එකතෙන් කරගන්න හදන ක්‍රියාවලිය කැළේ ඉන්න කුළුමී හරකෙක් ගෙනල්ලා බැඳගත්තා වගේ තමයි ඉස්සල්ලාම වෙන්නේ අවිස්සන එක තමයි. ඒක පිළිබඳව කවුරක්වත් මේ මගේ දෝෂයක් කියලා හිතන්න නරකයි. මොකද අවිස්සුනාට Taman දිගටම සතිය දහ අරමුණ කියන දෙක තහවුරු කරනවා නම් මෙතන යම් ප්‍රමාණයක tempat ගතියක් තියෙනවා. අද ලියලා තියෙන ලියුම් වල නම් එම tempat වෙච්ච චරිතවල ලක්ෂණ පේන්න තිබුණා. අත් භාවනාවේ මුල් නිසා මම ඒවට වැඩි අවධානයක් මේ වෙලාවේ යොමු කරන්නේ. මොකද උඟ දෙනේ කලුත් අය වෙන්න පුළුවන්. එයාට මේක තාම හුරු නැතුව ඇති. ඒ නිසා මතක තියානින්න පාඩි වෙලා චේතනා විරහිත කරලා කය තැම්පත් කරගෙන තමන්ගේ අරමුණ මේකයි කියලා දන්න මානසිකාරයට ආවට පස්සේ ඒතියෙදි හිත පණින එක හරි විචිත්‍රයි. ඒක ගැන පශ්චාත්තාප වෙන්න බෑ කොහෙද පණින්නේ කියන එක හෙලි කරන්න පුළුවන් නම් දේශනා කරන්න පුළුවන් නම් අපි කියන්නේ පව් සමා මේ මේ පාපෝච්චාරණය කරනවා කියලා. ඒක තමයි කමඨාන් සුද්ධ කිරීම වෙන්නේ. ඒක මේ වචී සමාචාර වලට කිලිම සම්බන්ධ වෙන එකක්. ඉතින් ඒ නිසා අපි බලමු මේ දෙකම මේ ඇති කරගත්ත දේශනා දෙකෙන්ම ඇති කරගත්ත ගැම්ම හෙටටත් තව ඉදිරියට ගෙනියන්න ඒක අර අද කමටහන් ලියපු වගේ කට්ටියට නම් මේක හුඟක් උදව් වෙයි කියලා මට හිතෙනවා. මොකද ආදුනිකයන්ට මේක එච්චර අල්ලගන්න බැරි වෙන නිසායි මම මේ හිමීට ඉදිරියට කරගෙන යන්න හදන්නේ. කෙසේ නමුත් මේ ඉදිරියට කරපු කරුණු Tamange දැනට කරන භාවනාවට උදව් අපකාරයක් වේවා කියලා මම හිතනවා. ඒ වගේම අත්ද ගන්නත් ලැබෙයි කියලා හිතනවා. ඒ ධෛර්ය ශක්තිය පිණිස මේ දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිළු දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.